නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුන්නං අරිය සත්‍යානං යතා භූතං අදස්සනං සංසාර දීග මද්ධානං තාතු තාස්වේව ජාතිසෝ තානි ඨානානි දිඨානි <clears throat> භවනිත්‍ති සමෝහතං උච්චින්න මූලං දුක්ඛස්ස නත්ති දානි පුනම්බවෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වෙනකොට භාවනා වැඩමුළුවකදීලා මේ ගත කරන අට වෙනි දවසේ අපි හැමදාම දවසේ දිනචරියාවක් විදියට ධර්මදේශනයකට කාලය වෙන් කරගෙන තිබුණා ඉතින් අද දවසේ දිනචර්යාව අනුව දැන් මේ තමයි ධර්ම දේශනාව සඳහා කාලය. ඉතින් මේ ධර්ම දේශනාව විපවත්වාගෙන ආවෙත් එකම මාතෘකාවක් යටතේ කරගෙන යන දේශනා මාලාවක් විදියට. මේ සඳහා අපි මාතෘකාවක් වශයෙන් තියාගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා ගම්බීර ධර්ම සම්ප්‍රයුක්ත සූත්‍රයක්. ඒ සූත්‍රයේට මේ සංගීතීකාරක ස්වාමින් වහන්සේලා තියලා තියෙන නම තමයි කෝටිගාම සූත්‍රය කියලා. ඒ මොකද සරුවචනාංශේ වජ්ජිතට කෝටිගාම නම් ගමේදී මේ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. මේ සූත්‍රයේ කතාසාරය අන්තර්ගතය ප්‍රධාන වශයෙන් මේ චතුරාර්ය සත්‍යයටයි වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ගැන සඳහන් කළ සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා. මේ වික්කවේ චතුර්ණං අරිය සත්‍යාණං අනනුබෝධ අපටි වේදා එව මිදන් දීගමද්ධාන සංසාර දීගමද්ධාන සන්ධාවිතං සංසාරිතං මමං චේව චුම්හා කංච කියලා මානි මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා මේ සා දීර්ඝ සංසාරයක් අපි වටවලල්ලි ගියා ඇවිද්දා මම වාගේම ඔය ඇත්තොත් කියලා සරුවත් සංසේ දේශනා කරා ඊට පස්සේ මේ මොකද්ද මේ හතර ඒ බුද්ධ ආගමේ අපි දහම් පාසල යන ළමයෙක් පවා දන්න මේ දුක්ඛ සත්‍ය, සම්දේ සත්‍ය, මාර්ග සත්‍ය, නිරෝධ සත්‍ය කියලා එක එකක් වෙන් කරලා මෙන්න මේ ටික දැනගත්ත දවසේ තමයි මම බුදු වුණ බව මම දැනගත්තේ. මගේ මේ සංසාර බව ගමන කැඩිච්ච බව මම දැනගත්තේ කියලා ඒ නොදන්නා තාක්කල් වටවලල්ලේ යමත් දැන ගැනීම නිසා ඒ චක්‍රය කඩා දැමීමත් සිද්ධ වෙච්ච බව සඳහන් කරලා ඒ සූත්‍රයේ අවසානයේ සූත්‍රාවසානයේ දක්වන සංග්‍රහ ගාථා දෙක තමයි මම අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ. චතුන්නං අරිය සත්‍යානං යථා භූතං අදස්සනං. මේ හතරක් වූ ආර්ය සත්‍යයන් ඇතිසේ තතුසේ නොදැනීම නිසා සංසාර දීග මග්ධානං තාසුස් තාස්වේව ජාතිසු. මේ දීර්ඝ සංසාරයේ ඒ ඒ જાති වල අපි සැරිසරුවා. මේක සරුවච්චන් වහන්සේට සාධාරණයි අනිකුත් භවගාමී සත්තුන්ට සාධාරණයි එකම වෙනස සරුවච්චන් වහන්සේ ඒ අවසාන භවයේ පස්චිම භවිකේක් වශයෙන් මේ සංසාරේ සංවේගී උපදවාගෙන චතුරාර්ය සත්‍ය ඇති හැටියෙන් දැකපු නිසා උන්වහන්සේ දැනගත්තා මගේ ගමන ඉවරයි කියලා. ඒකට ගමන් කරන අනික් ඒ බස් එකේ යන පිරිස වගේ සංසාරේ හිටපු අපටයි කතා කරලා කියන්නේ මේක හරියටියට දැක්කේ නැත්නම් දිගටම මේ වටවලල්ලේ යෑම මේ කැම්බිරිල්ල මේ දුක් ගෙවිල්ල ගෙවන්න වෙනවා. ඒ නිසා ඒක නතර කරන්න කැමති නම් සංසාර බය තියෙනවා නම් සංසාරයෙන් ගැලවෙන්න අවශ්‍ය නම් මේ චතුරාර්ය සත්‍ය වටා ගන්න ඕනේ කියන එකයි කියන්නේ. මම හිතන්නේ මේක ඔක්කොම ලහලා තියෙනවා. මේක අලුතෙන් අද අහන එකක් නෙවෙයි. නමුත් අපි මේ දවස් 7-8ක් මේ භෞතික දවස්වල කිරුවේ මේ එක එක සත්‍යයක් අපේ ශක්ති ප්‍රමාණයට විස්තර කරලා විෂද කරලා විසිතුරු කරලා බලපු එකයි. ඒ සඳහා අපි ප්‍රධාන වශයෙන් කෙරුවේ මේ පංචස්කන්ධ ක්‍රමීට <clears throat> රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංස්කාර වශයෙන් විඥාන වශයෙන් කියලා අපි ඔය දක්වන පංචස්කන්ධ ක්‍රමයට මේ එක එක සත්‍යයක් කොහොමද විග්‍රහ කරන්න කියලා. අපි ඇත්ත වශයෙන්ම ඔක්කොම ලයිස්තු කරලා ප්‍රස්ථාරගත කරලා කලේ නෑ. ප්‍රධාන වශයෙන් මේ දුක්ඛ සත්‍ය සම මේ රූප වේදනා සංඥා අනුව මේ සත්‍යයන් විස්තර කරන්නයි අපි උත්සාහ කළේ. ඉතින් ඒකෙදී මේ සංසාරය පිළිබඳව නැත්නම් ආර්ය සත්‍ය පිළිබඳ නොදැනීම අවිද්‍යාව නම් දැනීම සම්මාදිට්ඨිය කියලායි අපි මේ බාර ගන්න ක්‍රමී. මේ සංසාර මේ සසර දුක නැත්නම් දුකින් පටන් ගන්න මේ චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව වශයෙන්මුත් නැත්නම් මිච්ඡා දිට්ඨිය වශයෙන්මුත් ඒක දැනීම සම්මා දිට්ඨිය වශයෙන් ගන්න. මේ මිච්ඡා දිට්ඨි කියන වචනේට අවිද්‍යාව කියලා සඳහන් කරනවා. මෝහය කියලා සඳහන් කරනවා. අන්ධකාරය කියලාත් කියනවා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීමටත් අවිද්‍යාව කියලා කියනවා. එහෙම නැත්නම් පටිච්ච සම්පාදයේ පටන් ගන්න දැනනත් අවිද්‍යාව කියලා කියනවා. ඉතින් මේක පිළිබඳව අනනුබෝධ අපටි වේද කියලා කොටස් දෙකක් සරුවත් සංසේ දේශනා කරනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ ඥාත පරිඥා වශයෙන් අහලා නැතිකම නැත්නම් ඒක පිළිබඳව දත යුතු සුත්තමේ ඥාන පොතේ දැනුම එහෙම නැත්නම් ගුරුවරගෙන් අසා දන්න කටයුතු ප්‍රමාණය දන්නේ නැතිකම එක අනවබෝධයක් දෙක ඒ දේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ නැහැ. ඇහුවා විතරයි ඇහලා හිටියට ඒක තමා වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන ticket අපටි වේද කියනවා ප්‍රතිවේධ කරනවා කියලා කියන්නේ ප්‍රති මේ ඒක ප්‍රත්‍යක්ෂ කිරීම ප්‍රත්‍යක්ෂ කිරීමේ ඇහැට මුහුණ දෙයිලා මුහුණට මුහුණ දානවා කියන එක ප්‍රත්‍යක්ෂ ප්‍රති අක්ඛ අක්ඛ කියන එක සඳහන් කරන්නේ ඇහැට අක්ෂි පච්චක්ක කියලා කියන්නේ අස්පනා පිට කියන එකයි මේ අහලා තිබුණට ඒක අස්පනා පිට දැක්කේ නැත්නම් ඒත් මොහේ තියෙනවා ඒ නිසා පසුකාලීන ආචාර්යවරු මේක විස්තර කිරීම සඳහා අවිද්‍යාව දෙබිඩි බව විස්තර කළා තියෙනවා. එකක් තමයි සාමාන්‍ය නොදැනීම. මොකද්ද චතුරාර්ය සත්‍ය වශයෙන් බුදුහාමර දේශනා කරේ කියන එක ඒක විස්තර විභාග දන්නේ නැහැ. දෙක දන්නවයි කියලා හිතාගෙන ඉන්න මොඩකම. මේ දෙකට කියනවා අපපටිපත්‍ය අවිජ්ජා සහ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජයි කියලා. අපපටිපත්‍ය අවිජ්ජයි කියලා කියන්නේ අසුවිරු ඥාන නැහැ. අපි ඉතිහාසයේ භූගෝලයේ ප්‍රජාචාරය දන්නවා. මොකද මේ දත්ත යුතුයම චතුරාර්ය සත්‍ය අහන්න අපිට වෙලාවක් නැහැ. විස්තර කරන්න වෙලාවක් නැහැ. මොකද මේ ලෝකායත විශ්යන් වලට අපි හරියට කල් දීලා. ඒ නිසා චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම එහෙම කර වෙලා, එහෙම කිරෙන් බාල වෙලා, එහෙම ටැග් ගහලා තියෙනවා. ඒකට කියනවා අපපටිපත්‍ය අවිජ්ජා කියලා. තාම දන්නේ නැහැ. එතෙන් අපිපත් වෙලා නැහැ. <clears throat> ඉතින් පහුගිය දවස් 6 6 7 අපි උත්සාහ කරේ එකතුව ඒකට බැහැගෙන වෙන සියලු වැඩ බහා තබා මුළු හදින්ම මේ මොකද්ද රූප රූපස්කන්ධය දිහා බලන මොකද්ද දුක කියන්නේ වේදනාව වේදනා ස්කන්ධය දිහා බලන මොකද්ද දුක කියන්නේ කොහෙන්ද මේක හටගන්නේ ඒකට සංඥා සංස්කාර විඥාන කියනට මේකේ කොහොමද මේක දුකක් වෙන්නේ කොහෙන්ද මේක හටගන්නේ කියලා ඉතින් අනික ඔක්කොම වැඩ බහා තබලා මේ අපපටිපත්‍ය අවිද්‍යාව නොදැනීම සාමාන්‍ය නොදැනීම නැතිකරන්න අපි බණ ඇහුවා ධර්ම සාකච්ඡා කරා කමඨහං සුද්ධ කරා මේ ක්‍රමයෙන් ගැත්තා ඒවා අනනුභෝධය නැති කිරීම සඳහා අවබෝධය ලබා ගැනීමට ගන්න සුත්තමේ ඥානය ලබා ගැනීමට ගන්න බහුසුභාව ලබා ගැනීමට ගන්න ප්‍රයත්න. මේක බොහොම සම්භාව්‍ය දෙයක් එදා ඉඳලා අද දක්වා. දන්න කෙනෙක් විතර කරනවා අනික කට්ටිය අහගෙන ඉන්නේ. ශ්‍රාවක දේශක සම්බන්ධතාවය කියන්නේ මේකයි. නමුත් මේට වැඩි යට තට්ටුවක් තියෙනවා මේ අහපු දේ අපටිවේද කියන එක නැති කියලා ප්‍රතිවේද කරනවා. ප්‍රතිවේද කරන්න ගියාම ප්‍රධානම අපිට තියෙන අවිද්‍යාවේ යටතත්ව තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. අපි දන්නවා කියලා හිතාගෙන නැත්තම් පඬිතකම් හිතාගෙන සත්‍ය මතුවෙනකොට වලක් කරනවා. මොකද අපි සත්‍ය කියලා හිතන්නේ වෙන මොකක්ද එකක්. මේක තේරුම් ගස්සලා දෙනවයි කියන එක නම් භාවනා කරලා සත්‍යයේ කොච්චර දෝ මතුවෙන්න ඉසෝසන්න හදනකොට අපි එක තලාව බනවා. ඒකට නැගිටින්න දෙන්නෙම නෑ මේ මට ඕනේ කෙනකන් මම හිතාගෙන ඉන්න සත්‍ය එනකන් අර ප්‍රകൃතියට මතුවෙන්න දෙන්නේ නැහැ. මේකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා කියලා. ඉතින් ඒක නිසා ඒ විශේෂයෙන්ම විසුද්ධි මාර්ගය වගේ පොත්වල ලියලා තිනවා මේ දුක පිළිබඳව අපි බුදුම ආශාවක් තියෙනවා. දුක වවාගෙන කන්න ආශාවක් අපිට තියෙන්නේ. ඒ දුක පිළිබඳ ඇති ආශාව තමයි අවිද්‍යාව වශයෙන් පෙනී හිටින්නේ. ඉතින් මේක කිව්වට කවුරක්වත් කැමති නැහැ. කවුද කැමති මේ දුකට තෘෂ්ණා කරන්නේ කවුද? දුකට තෘෂ්ණා කිරීම කොහොමද අවිද්‍යාව වෙන්නේ කියලා. දැන් සාමාන්‍ය බැලුවොත් මේ දුක කියලා බුදුහාමර පෙන්නේ මේ අපේ කය. අපි අපේ කයර කොච්චර ආසයිද? ඒ වගේම පිරිමියෙක් නම් ස්ත්‍රී කයකට කොච්චර ආසයිද? ස්ත්‍රියක් නම් පුරුෂ කයකට කොච්චර ආසයිද? ඒක නිසා මේ කයට දක්වන ආසාව දුකෙහි හට ගැනීම කියලා දන්නේ නැතිකමට තමයි අවිද්‍යාව. රූපස්කන්ධයේ තියෙන මේ ගැතිකම බලු ගැති කම. මේක රූපලාවන්‍ය කරගෙන මේක මැරෙන්නේ නැති එකක් විදිහට පවත්වාගෙන යෑමට අපි දවසෙන් ඇය කීයක් ගන්නවද කියලා දන්නවද? මේ රූපේ නඩත්තු කිරීමට. පුදුමාකාර වෙලාවක් ගන්නවා. ඉතින් වඩන්න වඩන්න වැඩෙන්නේ දුක. නමුත් ඒ රූපය කියන දුක දුකේ පංච සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියනොට රූපේ කියන දුකක් ඒ දුකට තෘෂ්ණාවක් තියෙන්නේ මේ රූපේට ආසාවක් තියෙන්නේ මෙන්න මේ ආසාවක් රූපේ පිළිබඳ තියෙන ආසාවටම තමයි අවිද්‍යාව කියන්නේ ඒ නිසා දුක පිළිබඳ තෘෂ්ණාව අවිද්‍යාවයි කියලා විස්තර කරලා තිනවා දාර්ශනික පෙන්වීමක් මතන පෙන්වන්නේ කවුරු හොඳට සුද්ධ පවිත්‍ර කර බැලුවොත් නෑ බෑ කියන්න බෑ ඒ වගේම මේ ජීවිතේ පුරාවට අපි විඳින විඳීම් සපතුත් දෙක පිළිබඳව පුදුම අයිතිවාසිකමක් අපි කියන්නේ. ඒක පුදුම මගේ විඳීම්. මගේ සැප, මගේ දුක කියලා මේකට කරන තෘෂ්ණාව සාධාරණීකරණය කරන්න ගන්න හෙළුව වසා ගන්න ගන්න උත්සාහයට තමයි අවිද්‍යාව කියන්නේ. මේ සැප දුක් දෙකම මට අයිති නෑ. ඒව මේ යන ගමනේදී හම්බෙන අතුරුඵල එකක්වත් මගේ නෙවෙයි කියන්නේ මම නෙවෙයි කියන්නේ කිසිම හැඟීමක් අපිට නැහැ මේ එනේ එනේක මගේ කියා ගන්නවා එනේ එක නෙවෙයි අල්ලපු ගෙදර එකක් මගේ කියා ගන්න කැමති අල්ලපු අසල් ගේක සොරකම් ගිය දවසක වුණත් කුහුල් විහිතින් තමයි දුක් ගන්නවා මේකට කියනවා මිච්ඡා පටිපත්‍ය අවිජ්ජාව කියලා සත්‍ය කියලා හිතාගෙන ඉන්නවා මොකද්ද මේක බූවල්ලා ඇල්ලුවා වගේ මොන්න තාලෙන්වත් ගලවන්න බෑ මොකද සාමාන්‍ය දැනුම කිසිම තැනක නෑ මේ කයට කරන ආදරය දුකට කරන ආදරයක් කියලා. කයට කරන ආදරය අවිද්‍යාවක් ස්වරූපෙන් පෙනී හිටින බව. ඊට පස්සේ අපේ සංඥා පොදිය සංඥා පොදිය කියලා කියන්නේ අපේ ජීවිතේ එකතු කරගත්ත මේ මගදී අහුවෙච්ච මේ ලේබල් ටික. හඳුනා ගැනීම සඳහා තිබ්බ ලකුණු ටික. මේ ටිකට බුද්ධම අයිතිවාසිකමක් අපි කියන්නේ. මේ තමයි මගේ මතක සටහන්. මේ තමයි මගේ මතක පොදිය. මේක තමයි මගේ ස්මරණ ශක්තිය. ඉතින් මේක අයිතිවාසිකම තියෙන එකන ලොකු එකන පොඩි එකන යට හොඳට මතක තියෙනවා මට මතක නැහැ කියලා මේ පොදිය තමයි කරේ තියාගෙන යන්නේ. මේ පොදිය දුකක් බව. හාත්පසම දුකක් බව සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා බුදුරජාණන් දේශනා කරාට මේ සංඥා තමන්ගේ සංඥා ටිකට පුදුමාකාර තෘෂ්ණාවක් දක්වනකොට අවිද්‍යාව කියලා කියනවා. ඒ වගේම අපි ජීවිතාපුරා ජීවිතේ පුරාට අපි කරන කෙරුවාවල් ටික. මම දරුවෝ වදලා තියනවා, දරුවෝ හදලා තියනවා, පොත් කියලා තියනවා, පොත් කියලා තියනවා, ගෙවල් හදලා තියනවා, චෛත්‍ය හදලා තියනවා, පාරවල් හදලා තියනවා, ලින්තටවල් හදලා තියනවා, එහෙම නැත්නම් කඩප්පුලි වැඩ කරලා තියනවා කියලා පව් කරලා තියනවා කියලා මේ පොදිය පුදුමාකාර විදියට මට හේතු කරගෙන මම ඒකට හේතු වෙලා තමයි ගමන යන්නේ. මෙතයි පොදියට උපනිශ්‍රය වෙලා තමයි ඒ පොදියෙන් තමයි මම කවුද කියලා හඳුනගන්න හදාගන්නේ. මම මේ ජීවිතේ පුරා කරපු දේවල් අනී අපි ගියා ගිය ආත්ම කරපු පොදියකෝ. දැන් මේක දාලා ගිහිල්ලා තව මොකක් හරි අල්ලගත්ත පස්සේ ඒ පොදියට මොකද වෙන්නේ? මේ විදිහට ලැද්ද ලද කුණු කන්දලේ කරේ තියාගෙන ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒකට කවුරු හරි ඇඟිල්ල තියන්න ආවොත් ඒකට කවුද විරුද්ධ ප්‍රකාශ කරොත් ජීවිතේපයි කියලා සටන් කරගෙන පුදුමාකාර අවිද්‍යාවක් තියෙන මේ සංස්කාර පොදියට තියෙන තෘෂ්ණාව නිසා. ඊට පස්සේ මේ විඥාන කියන හිත මමමයි එක මගේමයි එක රකින්න එක මගේ පරම යුතුයකම ඒක මගේ දරුවන්ට තේරෙන්නේ නැහැ මගේ අම්මාට තේරෙන්නේ නැහැ මගේ රජ්‍යයට රජ්‍යතුන්ට තේරෙන්නේ නැහැ ඒක මම්ම කළ යුතුයි කියලා ඒක ආරක්ෂා කරගෙන ඒ සඳහා කියන කාරණා හැම එකකින්ම වැගිරෙන අවිද්‍යාවක් තියෙනවා. වැගිරෙන අනුසයකටත් තියෙන වැගිරෙන ආශාව කොටසක් තියෙනවා. ඉතින් මේක දිහා මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්වන පැත්තෙන් බලනකොට අපි මේ ලෝකේ පුරා දවස පුරා ජීවිතේ පුරා මේ රට පුරා ලෝකේ පුරා මේ තියෙන සෑම දෙයකින්ම දුක හට ගන්නවා හට ගන්න හරියක් හටගන්නේ දුකමයි සියලු සංස්කාර දුකයි සියලු සංස්කාර අනිත්‍යයි කියලා මේක පිළිබඳව කොච්චර පොත් ඉගෙන ගත්තත් අනනුබෝධය අවබෝධයෙන් නැති කරන්න පුළුවන් උනට මේ වරදල වටාගත් එක මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව අම්ම මුත්ත කිව්වත් අරින්නේ මේක කෝවේ දාලා උණු කරන්න ඕන. ඒක නිසා අපි භාවනා නොකරන සතිය නොවඩන බුද්ධ ආගමටපත් වෙච්ච නැති ඩම්පින් කරන වෙනකොට හොරමරකම් කරන පිරිස් ගැන අපිට කතා කරලා ඇති වැඩක් නෑ කතා කරලා හිතා ගන්නවත් බෑ. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඩම්පින් දෙමින් සතිය වඩන්න ඕන වෙලා උනන්දු වුණත් ඒ කෙනාට උනත් තේරෙනවා සාමාන්‍ය මේ අනනුභෝධේ නැති කිරීම සඳහා අවබෝධය ලබා ගැනීම සඳහා දෙන මේ ඥාත පරිඥාවෙන්ම තේරෙනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා කියලා කිව්වම දුක් පිළිබඳ ඇති තෘෂ්ණාවට තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. සැප පිළිබඳ ඇති තෘෂ්ණාව අවිද්‍යාව වශයෙන් ඒත් පෙනී සිටිනවා. අපි සැප ලබා ගැනීම සඳහා නොකරන ජඩකමක් නැහැ. ඔය සියල්ලම මම කෙරුවොත් සාධාරණයි. වෙන කෙනෙක් කෙරුවොත් ඒ නීති උල්ලංඝනයක් කිරීමක් කරනවා නීතියට කටු නීති අනුකූල කටයුතු වල දඬුවම් කරනවා මට පුළුවන් ඕන දෙයක් කරන්න. එනිසා දුක පිළිබඳ ඇති අවිද්‍යාව නොදැනුව මේ කය කියන්නේ දුකක් වේදනා කියන්නේ දුකක් සංඥා කියන්නේ දුකක් පිළිබඳ ඒ නොදැනීමට අපි ප්‍රේම කරන නැත්නම් ඒ ප්‍රේමයේ දුක කියලා අවිද්‍යාව වෙනවා. සැප පිළිබඳ තෘෂ්ණාවක් තියෙනවා. ඒක ඉතින් ලෝකේ ජීවත් වෙන හැම සතෙකුම හැටි ඒක අවිද්‍යාව වශයෙන් පෙනී. මුදි මේ නිසා අපි කවදද මේ අවිද්‍යාවේ පළු දෙක වෙන් කරලා එකක් දැනීම තුලින් ඉගෙන ගැනීම තුලින් අව අනනුභෝධේ නැති කළ අවබෝධය තුලින් ලබන්න ඕන අන්තික ප්‍රතිවේද කරන්න වෙනවා මේ අපි ජය ගන්නවා කියලා දිනනවයි කියලා හරියනවයි කියලා එකතු කරන තාක් එකතු කරන්නේ මේ දුකට පොහොරම තමයි ඒ නිසා මේ රූප වේදනා සංඥා සංඛාර පැත්තෙන් බලනකොට ඒක දුකක් වශයෙන් දරගත්තත් ඒක පිළිබඳව තෘෂ්ණා කරන්න එපා. ඒක පිළිබඳ නියම අවබෝධය ලබා ගන්න කියන එක ඔක්කොම සාදු කියනවා. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් කරලා කරන්න බලනකොට පුදුමාකාර මේක ගඟ දිගේ ඉහළට පීනන පටලවිලක් තියෙනවා. ඉතින් මේක සරුවච්චන් වහන්සේට ලෝකයාට ලෝකයට ඔක්කොටම නෙවෙයි මේකට යන්න හදන සුළු පිරිසට මේක පිළිබඳව ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ තේරුම් කර දීම සඳහා ප්‍රතිපදාවක් යෝජනා කරන්න සිද්ධ වුණා. අපි ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ නැත්නම් ආර්ය ආරියෂ්ඨාංග මාර්ගය කියලා කියන එක පටන් ගන්නෙම සම්මා දිට්ඨියෙන් තමයි. ඒක නිසා තේරුම් අරගන්න වෙනවා සම්මා දිට්ඨිය පැත්තට යනකොට අපි මේ සියලු උපාදානස්කන්ධයෝ දුක නම් අපි මෙතෙක් කල සංසාරේ පුරාවට කෙළුවේ මේ රූප වේදනා සංඥා සංකාර වඩන එකයි ඒව උපමට්ටම් කරන එකයි ඒක මම මාගේ කියන එකයි. ඒකේ ආදීනව දැකලා ඒක ගෙවම් කරලා ඒක ක්ෂය කරලා ඒක වැය කරලා ලබන නිරෝධය ලබනවා කියනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකම පරීක්ෂණයට ලක් කරලා මේ දුක ඇති කිරීමට හේතු වෙච්ච මේ එක එක උපාදාන ස්කන්ධය පරීක්ෂාට ලක් කරලා විනිවිද දැක්කොත් ඒ විනිවිද දැකීමේ ක්‍රමය පළවෙනි ආරි සත්‍ය දෙවෙනි ආරි සත්‍ය තුන්වෙනි ආරි සත්‍ය වශයෙන් තමයි පෙන්වන්නේ රූප පිළිබඳව මේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වශයෙන් මේ රූප ඒ වගේම පඨවි ආපෝ තේජෝ වශයෙන් රූප කියලා ඒවා අවබෝධ කිරීම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමක් කියන්නේ නමුත් ඒ කවුරුවක්වත් කැමති නැහැ ඒක පිළිබඳ අවබෝධය දුක්ඛ සත්‍යයක් කියන්නේ බුදුනේ කියව අවබෝධ ලැබලා PhD ගන්න හදන ඩිප්ලෝමා ඉල්ල ගන්නවා ධර්මාචාර්ය විභාග පාස් කරනවා ඒක ලියලා පට්ටම් පලඳ ගන්නවා මේ කුණු කන්දලයක් ගැන මේ ඉගෙන ගන්න කියන එක දන්නේ නැහැ ඉගෙන ගත්තට බැගුණු කන්දලේ ගැන ඒ වටිනා ධර්ම තමයි. මොකද මේ ඉගෙන ගන්න දුක්ඛ සත්‍ය කියන හැඟීමක්වත් නැහැ. ඒ මොකද ඊයත් මේ රූප ධර්ම කියන්නේ මේ රූප රූප සද්ද රූප ගන්ධ රූප වශයෙන් වෙන් කරගෙන පාට ව්‍යාපෝ තේජෝ වශයෙන් වෙන් කරගෙන මූල ධර්ම වශයෙන් හෝ ඥාත පරිඥා වශයෙන් හෝ මේ රූප ධර්ම එක එකක් අත්දකින්න ගන්න භාවනාවක් කවදාකවත් කරලත් නැහැ කරන්නෙත් නැහැ ඒක ප්‍රතිපදා බව දන්නෙත් නැහැ ඒටි අඩු ගන්න භාවනා කරන කෙනෙකුට උනත් ඒක වෙන් කරලා දැනගන්නවා කියන එක ලේසි නෑ. මේ වාඩි වෙලා ආනාපාන සති භාවනා කරනකොට ඇති වෙන වායෝ පොට්ටබ්බ රූපේ පවා ඒ කියන සියලු ආකාරات එක දැනගන්නවා කියන එක විශාල ශේෂ්ත්‍රයක්. ඒ වායෝ පොට්ටබ්බ රූපේ දැකලා හුස්ම තුලම තේජෝ ධාතුවක් තියෙනවා, ආපෝ ධාතුවක් තියෙනවා, පඨවි ධාතුවක් තියෙනවා කියලා මේ වායෝ රූපයෙන් ලේසිතනින් පටන් ගන්න මේ හතරම දකින්නවා කියනකොට මහ විශාල වැඩක්. ඊට පස්සේ ඒ විදිහට කයට වැටෙන මේ ස්පර්ශය දැක්කට ඇද්ද කරලා රූප රූපයක් දකිනකොට ඒ දකින රූපයේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ ගති මුලමඳාග දකින්නවා කිව්වහම ඒක විශේෂඥ වැඩක් ඒක ආත්ම දුෂ්කරයි. ඇහැ ඒ තරම්ම යොහුසුලුයි. ඒ තරම්ම එනව යනවා මේවා. කන්ට ඇහෙන සද්දක ඒ තියෙන සද්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ පොට්ටබ්බ රූපේ අඩු ගන්න ඉන්නේ දැන් රූප රූපේ ශබ්ද රූපේ කියලාවත් අපි දන්නේ. ඒ තරම් වේගෙන් මේ හිත වැඩ කරනකොට අර පර්යංකේ ඉඳලා ගත් එකම මේකට යොදලා බලනවා කියුවහම ඒක සුවිශේෂී වැඩක් විශාල විශේෂඥ වැඩක්. දැන් සරුවචන් වහන්සේ ගැන කතා කරනකොට කියනවා සරුවචන් වහන්සේ බම්බයක් පමණ ඉස්සරහා විය දන්නක් පමණ ඉස්සරහා බලාගෙන යටනිලු හෙළු ඇස් සහිතව ඇත් ගමනින් වැඩම කළාට ගව්වක් පමණ ප්‍රදේශයේ තියෙන සියලුම රූප ගව්වක් පමණ ප්‍රදේශයේ තියෙන සියලුම ශබ්ද ගන්ධ රස පහස උන්වහන්සේට වැටහීමක් සහිතවයි තියෙන්නේ හරියට කියනවා නම් එයාපෝට් එකේ උඩ හයි කරලා තියෙන රේඩාර් මැෂින් එකට එයාපෝට් එකේ හැතැම්ම 30ක් ඇතුළත අහසේ ගමන් කරන හැම දෙයක්ම අල්ලනවා ආරක්ෂාව පිළිබඳව එකක් දෙක ගුවන් යාන හසුරවීම සඳහා. නැවක් යනකොට රේඩාර් එක අල්ලගෙන යන්නේ වටේට තියෙන මොනවා හරි යකඩ කැලි කොහේ හරි තියෙනවනම් නැවක් හරි බෝට්ටුවක් හරි ඒකට අහු වෙනවා. වෙනදා සරුවත් යනසත් අහු වෙනවා. ඒ මොකද උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් මේ ආස්වාස් ප්‍රසවාස විතරක් නෙමෙයි රූප, ශබ්ද, ගන්ධ, රස සියල්ලම බලලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම වෙන් කළ දැනගන්න අනුගාන මේ ඥාත පරිඥා වශයෙන් රූප දැන ගැනීමම පවා සමහරකට අවුරුදු ගණන් කරන්න වෙනවා. විශේෂයෙන්ම සමත භාවනා ක්‍රම කරන තැන් මම දන්නවා මාස 8කට වැඩි යනවා. මම එක එක එකක් ඉගෙන ගන්න. ඊට පස්සේ ඕනේ මේ රූප හට ගැනීම බලන්න. කොහේ ඉඳලාද මේ වායෝ ධාතුව පටන් අරගන්නේ? කොහෙන්ද මේ ඉනින රූපේ හටගන්ම කොහොමද කියලා බලන්න ඒක හිතන්නෙත් නැති දෙයක් නමුත් සරුවචන අපට කියනවා රූපේ කියන්නේ දුකක් දුකේ හට ගැනීම කියලා කියන්නේ ආස්වාසේ හට ගැනීම ප්‍රසවාසේ හට ගැනීම මේක අකමැති වෙන්න පුළුවන් නමුත් මේක බලන්නේ නැතුව භාවනා හරියන්නේ නැහැ. යේ ධම්මා හේතුප්පවා තේ සංහේතුන් තථාගතෝ ආහ. යම් ධර්මයක් තියෙනවනේ ඒකට හේතුවක් තියෙනවා කියලා සරුවචනාංශය කියනවා. රූප කොට කරන රූපේ හේතුව දකින්නවා කියන එක මහ විශේෂඥ වැඩක්. හැබැයි භාවනා කිරීමේ සත්පුරුෂ ගුණයෙන් යුක්තව භාවනා කිරීමේ පුරුෂ ධෛර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් වීරියෙන් කටයුතු කරන කෙනාට ඒ ආශාස ප්‍රසාසයේ විනාඩි 10ක් 15ක් තියාගෙන ඒක එන හැටි බලන්න යනකොට ඒකේ භාවනා රසයකුත් මතුවෙනවා ධර්ම රසයක් මතුවෙන්න පටන් ගන්නවා. කියන භාවනාවට හිත ඇදී අදින වෙලාව හිත බලන වෙලාව ඒ ගුරුවරට පවා තේරෙනවා දැන් මෙයාට අරමුණත් අහුවෙලා තියෙන්නේ අරමුණේ මුල දකින්න පුළුවන් තරමේ උනන්දුවක් එල්ලයක් මානසිකාරයක් තියෙනවා කියලා. එතකොට මේ අරමුණේ මුල දකින්නවා කියන එකේ මේ මේ කොටිගාම සූත්‍රයට බලනකොට මේ දුකේ මුල තමයි හොයන්නේ. එතකොට මුල හොඳට දැක්කනම් සාදරයෙන් දැක්කනම් ඉස්සල මැද දැකලානේ පටන් අරගත්තේ මුල හරහා මැද ගිහිල්ලා ගෙවන් වෙන පැත්තට යනකොට නිරෝධ වෙන පැත්ත ආස්වාසි ගෙවෙන පැත්ත ප්‍රසවාසි ගෙවෙන පැත්ත නැත්නම් ආසාර ප්‍රසවාස දෙකම සමස්තයක් වශයෙන් ගෙවෙන පැත්තට යනකොට ඒ මුළු ලෝකයේ පිළිබඳව මහා පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. ඒක භාවනා කරනකොට තමයි තේරෙන්නේ නියමම නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට වැටෙන්නේ එතනින්. එහෙම නැත්නම් මේ සත්‍ය විසුද්ධි ක්‍රමයට කියන විදිහට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්නේ ආශ්‍රස් ප්‍රසවාසයේ පටන් අරමුණේ ගෙවම් කරන පැත්තයි පාර කියලා දැනගත්ත දවසේ බුදුමාකාර රූප පිළිබඳව නාම පිළිබඳව විචිත්‍රත්වය විනිවිද ගිහිල්ලා ඕනම දෙයක ගෙවම් කරන පැත්ත දකින්න පටන් ගත්තා නම් සියලු දේවල් වල තියෙන සමතාවයට හිත වැටෙනවා රූප වෙන් කරලා බලනකොට විෂමතාවය වැටේන. රූප හට ගන්න පැත්ත බලනකොටත් විෂමතාවය හට ගැනීම දකින්නේ. නමුත් රූප වේවා නැත්නම් පට වියාපෝ තේජෝ වේවා නැත්නම් රූප රූප සද්ද රූප ගන්ධ රූප වේවා නාම ධර්ම වේවා කොයි එකක හෝ ගෙවම් කරන පැත්තට ගියාට පස්සේ ඊගේ පුදුමාකාර විශ්වගත වෙන තත්යකටපත් වෙනවා. ඒ පුද්ගලයා ඉබේම ආර්ය ලෝකයට විවෘත වෙන්න පටන් අර ගන්නවා ගෙවන් වෙන පැත්ත දැකීම. මොකද ගෙවන් වීම පැත්ත තමයි සරුවත්‍යංශේ Nirodhe කියලා කියන්නේ. නිරුද්ධ වීම දැකීම හරහා විචිත්‍රත්වයේ ගෙවන් කරලා ඒකාකාරීත්වයට වැටෙනවා. පොදු පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට වැටෙනවා. පොදු ලක්ෂණයට වැටෙනකොටම බුදු හිතට සම්බන්ධ පොදු ලක්ෂණයට වැටෙනකොටම ප්‍රතිපදාට වැටෙනවා. පොදු ලක්ෂණයට වැටෙනකොටම එපා වීම පහළ වෙන විදිහකට කියන්න පුළුවන් පොදු ලක්ෂණයට වැටෙන්න බෑ තෘෂ්ණාව තියෙනවා. පොදු ලක්ෂණයට වැටෙන්න බෑ දේවල් වලට තරහ තියෙනකම්. දේවල් දිහා තරහකින් ආශාවකින් තොරව බලාගෙන ඉන්න උගාක් ලොකු උපේක්ෂාවක් තියෙන කෙනෙකුට තමයි මේ ප්‍රසවාසයේ අග දිහා ජීවෙන ප්‍රසවාසයේ දිහා බොහෝම විවේකීව බලන්න පුළුවන් ගතියක් එන්නේ. ජීවෙන ආශාසයේ දිහා එහෙම නැත්නම් මොන දෙයක් හිතට ආවත් ඒක ගෙවන් වෙන පැත්ත බලන්න නම් පුදුම තලතුණකමක් අවශ්‍යයි. මේක බුදු කෙනෙක් කියලා දුන්න නැත්නම් කවදාකවත් කිසිම කෙනෙකුට මේකයි නිබ්බාන ගාමී ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ නැහැ. නැත්නම් මේකයි Nirodhe කියලා කියන එක තේරෙන්නේ නැහැ. Nirodha Satya කියලා අපි දන්නේ නිවනටම තමයි. ඉතින් ඕනම දෙයක ගෙවන් වෙන පැත්ත දකින්න පුළුවන් බොහොම පිරිච්ච හිතකින්, උපේක්ෂා හිතකින්, සතිමත් හිතකින්, සමාධිමත් හිතකින් මේක තමයි මේ මේ ගෙවන් කිරීමේ මාර්ගය, ඡය කිරීමේ මාර්ගය, වැය කිරීමේ මාර්ගය කියලා. එදාට ඒ යෝගාවචරයට මධ්‍යස්ථ සෞඛ්‍ය සම්පන්න හිතකින් මේකට මුහුණ දී ගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට අත්ත නෑර අත්දකින්න පුළුවන් කවදාකවත් ජීවිතේ සංසාරේ මම මේ වැඩේ කරලා තිබුණේ නෑ. සංසාරේ ජීවිතේ පුරාවට අපි කරන්නේ හට ගන්න පැත්ත සාදර වීම තමයි. හට ගන්න පැත්ත කොච්චර සාදරද කියනවනම් මතුවෙන මතුවෙන දෙයට පැන පැන සාදර වෙනවා මිසක මේ මතුවෙන දේවල් වලට මොකද වෙන්නේ කොහොමද ඒක ගෙවෙන්නේ කියලා බැලීම පවා අවමංගල්‍යයක් විදියට. අභද්‍ර දෙයක් විදියට අසුබ දෙයක් විදියටයි ලෝකේ දැකලා තියෙන්නේ. මෙන්න මේ මිච්ඡා ප්‍රතිපatti භාවය සත්‍ය හැම හට ගැනීමකම ඉවරයක් තියෙනවා. නමුත් කවදාකවත් අපි ඉවරේ දකින්න එක ප්‍රතිපදාවක් වශයෙන් දකින්නේ අපි මතුවෙන මතුවෙන දේවල් වලටයි ආශා කරන්නේ. මේ නිසා අපිට කවදාකවත් සත්‍ය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ කියන එක දැකපු දවසේ බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා මහණෙනි දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. නමුත් දුක දුක වශයෙන් අවබෝධ කිරීම තරම් සැපක් මුළු මනුස්ස ජීවිතේටම නැහැ කියලා. දුක දුකක් බව අවබෝධ කිරීමගේ සැපයක් මුළු මනුස්ස ජීවිතේටම නැහැ කියලා. ඒ නිසා ඒ මනුස්ස ජීවිතයේ ඒ දෙයට හිත යොදවපු නැති මනුස්සයා දුකේ ඉතින පැංගිරි ගතිය දුක් පැත්ත විතරමයි දකින්නේ. දුක දුකක් බව අවබෝධ කිරීමේ සැප කවදාකවත් විඳින්නේ නැහැ. එචා මේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව මේ දුක නැත්තක් ඇත්ත කියලා කල්පනා කරගෙන ඉන්න ගතිය සියලු දෙනාගේම සමාකාරව විසිරී පවතිනවා. කිසිම කෙනෙක් ගැලවිලා නැහැ. හැම කෙනාම Taman දන්න අර උකුණු ඉලුව උකුණු ඔලුවක් තරම් තියෙන මොලේ කොටස මේක තමයි මුළු ලෝකෙම කියලා හිතාන Taman දන්න දේ බුදුමාකාර විදියට උසස් කරලා කල්පනා කරගෙන ඉන්නවා. ඒ කෙනාට ඒ තාක්කල් කවදාවත් ඇත්ත ඇති හැටියෙන් සංසන්දනාත්මකව දැක ගන්න බෑ. මේක කියනකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේ කතාවක් කියනවා මේක මම දන්නේ කතාවෙන් තේරෙයිද කියලා මොකද සමහර වෙකම තේරුම් ගන්න නිසා. රජ කුමාරවරු දෙන්නෙක් ගිහිල්ලා තියෙනවා දිසාපාමොක් ආචාර්ය හම්බ වෙන්න දෙන්න කැලේමැදදී හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ කවලු එක කුමාරෙක් කිව්වලු මම යනවා දිසාපාමොක් ආචාර්යනේ හොඳට සංගීතය දන්නවා අපේ අපච්චි නැත්නම් අපේ පිය මහරජතුමා කිව්වා ඔබ සංගීත ඉගෙන ගන්න කියලා මට කාවණු 10ක් දුන්නා. මම ගිහිල්ලා එයාට මේ කාවණු දීලා දරදී ඇදලා එයා ගෝලෙක් වගේ ඉඳලා ඉගෙනගෙන ඉන්නේ කියලා. හැබැයි මම සංගීතය දන්නේත් නැහැ. නමුත් මේ ඒක සම්භාව්‍ය සාහිත්‍යයක් නිසා ඒකට දුන්නයි කියලා. ඉතින් අනිත් එක්කන කතා කරලා කිව්වලු අපේ පිය මහරජතුමත් ඒකමයි මට කිව්වේ මාත් යන්නේ ඒ දිසා පාමොක් ආචාර්ය ළඟටමයි. මම භාගයක් දන්නවා. මම භාගයක් සංගීතය දන්නවා. මාත් යන්නේ එතෙන්ටමයි කියලා. ඊට පස්සේ මේ දෙන්න ගිහිල්ලා දිසා පාමොක් ආචාර්ය හම්බ වෙලා පළවෙනි එකනක් වළු මයි ළඟ තියෙන්නේ මෙන්න මෙච්චරයි. ගුරුබන්දුරක් වශයෙන් මේක තියාගෙන මාව අතවැසියෙක් වශයෙන් පත් කරගන්න මම ඉන්නකන් ඔබතුමාට දරදී ඇදලා උදව් කරනවා. මට ඔබතුමා ළඟ තියෙන මේ ශාස්ත්‍රය දෙන්න. මේක අපේ මේ රාජ්‍ය වෙනුවෙන් අපේ පීමා රාජ්‍යතුමාගේ ඉල්ලීම මම තමයි අපේක්ෂකය කියලා. ඉතින් අර අය කාරණු ටික අරගෙන පන්තියට යන්නේ. දෙවෙනි එක ලැබිලා කිව්වලු මම කාරණා 10ක් ගෙනාවා. මමත් ආවේ ඒකටමයි. මම භාගයක් ගන්නවා. ඒ නිසා මම කාරණා 500ක් දෙන්න. මගේ ඊටු ටික මට කියලා දෙන්න. අර ඒකවල බෑ කියලා. දිසාවම කවල බෑ කියලා. ඔයාගෙන් 2000ක් ඕනයි කිව්වා. ඊටසේ ඇයි කිව්වලු මම මේ භාගයක් දන්නේ කේ අරයටත් වැඩි ගන්න. ඔය දන්න ටික මකනවයි කියන එක ලේසි නෑ කිව්වලු. ඔයා දන්නේ බොරුවක්. ඒකට 1000ක් යනවා කිව්වා. ඊටු 1000 උගන්වන්න. තම භාගයට දන්නවයි කියලා කියන භයානක රෝගයක්. ඔක්කොමලා භාගයට තැන් පිටචාල. කන කන කෙනාගේ වැඩ නරක වෙනවා. දන්නවනම් අපි දන්නේ දේ භාගයයි කියලා ඒක තමයි ලොකුම දැනුම. ඔක්කොමලා හිතන්නේ නෑ නෑ මම දන්නවා. මගේ දරුවට වැඩිය මම දන්නවා. මගේ ශිෂ්‍යයාට වැඩිය මම දන්නවා. මගේ ගෝලයාට වැඩිය මම දන්නවා කියලා හිතාන ඉන්න ගියාම බුද්ධ කෙනෙකුටවත් උදව් කරන්න බෑ. කවදා හෝ අපි මේ ඔටුන්න ගලලා බිම තියලා වැඳලා කියන්න වෙනවා අනේ මගේ නොදැනුවත්කම වැඩි දන්න ගතිය අඩුයි ඒ නිසා මේ මගේ මේ අඩුපාඩුකම ගැන කලකලා මට අනුකම්පා කරලා මගේ මේ දන්නවයි කියලා හිතාන ටික මකලා නොදන්න දේ පුරවලා දෙන්නේ කියලා ওই දෙක තමයි අපපටි විද්‍යා මේ අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියන්නේ මෙතන අනනුබෝධ අපපටි වේද කියලා කියන්නේ මේකයි ඉතාමත්ම අමාරු දෙය තමයි පින්වත් මේ දන්නවයි කියලා කෙනෙක් අල්ලගෙන ඉන්න එක මකන එක. මොන තාලේ තුරුලාව මොන තාලෙන් හිදුවත් තුරුලාවේ ගඳ යන්නේ නැහැ. අඟුරු කිරි වතුරෙන් හේදුවක් සුදු කරන්න බෑ. ඒ මිනිස්සයා යටහත් පහත් වෙන්න ඕන. එයා පවරන්න ඕනි. මලඟ ගොඩාක් නොදැනුවත්කම තියෙන සමට අනුකම්පා කරලා මට මේක කියලා දෙන්න කියන්නේ නැතුව කිසිම කෙනෙකුට කියන්න ගියොත් ඔබට තේරෙන්නේ නැහැ කියලා ඒකේ මනුෂයාට කරන ලොකුම නිග්‍රහය වෙනවා. ඒ මනුෂයා හතුරෙක් බාටපත් වෙනවා. ඊට පස්සේ මේ මනුෂයාට කවදාකවත් කලෙ මුණින් නමල වතුරක් කරනවා වගේ කවදාකවත් ධර්මයක් දෙන්න බැරි වෙනවා. ඉතින් මෙහෙව් ලෝකෙක බුදුහාමුදුරුව තමන් වහන්සේ වශයෙන් අවබෝධ කරාට පස්සේ කාටවත් බන නොකියන්න අදිස්ථාන කරයි කියන එක හිතා ගන්න අමාරු නෑ. හැම කෙනාම අන් ආපු ගොන්නෝ. හැම කෙනාම Taman දන්න දේ කියාලා පාලා කියා පාන්න වෙලාම අධිකම ඉන්නේ. දිනෙක එකතු වෙච්චාම කරන කතාව පොඩ්ඩක් බලන්න. මේ මගේ පඬිතකම්, මගේ හැකියාකම්, මගේ පුළුවන්කාරකම් හුවා දැක්වීම සඳහා වෙලාම අධිකම තියෙනවා. අරයා කතා කරනකන් ඉඳලා ඉවර වෙනකන් ඉන්නේ මගේ ටික කියලා. එයා ඒ ටික මයි ටික අහනකම් ඉවරෙකුත් නැහැ එයාගේ ටික කියන. ඉතින් මේක තමයි ගනුදෙනු. ඉතින් මෙහෙව් ලෝකෙක මේ තියෙන්නේ අවිද්‍යාව මේ දුක්ඛ පිළිබඳව ඇති අවිද්‍යාවටයි අපි මේ තෘෂ්ණා කරන්නේ කියන එක දන්නවනම් අපි නිරිසත්තුවා වැලිකාන්තාරයක තනි වෙච්ච වැල් ගැඩවිල්ල වගේ. වේලිලා නැහිනෝ මොකද අපිට ලැබෙන්නේ ලැබෙන්න ලැබෙන්න අපි නැස්ති වෙනවා. මෙහෙව් ලෝකික බුදු කෙනෙක් පහළ වෙලා මේ ආර්ය සත්‍ය හතර 1 2 3 4 පිළිවෙලට තියලා උන්වහන්සේ සියල්ලගෙම අංග සම්පූර්ණ වෙලා වෙන විදිහකින් කියනවා ਸਰුවඥ වෙලා කිසි කෙනෙකුට හොල්ලන්න බැරි ඉන්ද්‍රකීලයක් වගේ ඉඳගෙන උන්වහන්සේ කියනවා පංච උපාදානස්කන්ධා දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කතංච භික්කවේ දුක් අදුක්ක දුක්ඛ සත්‍යං පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය මේ පංචස්කන්ධෙම දුකයි මේක බුදු කෙනෙක් නොවි වෙන කවුරු හරි කිව්වත් නඩු දානවා උසාවි යනවා මෙච්චර කල් අපි මේ රකපු මේ රූපය මෙච්චර පින් කරලා ලැබිච්ච මේ මනුස්ස ආත්මය මෙච්චර පින් කරලා ලැබිච්ච මේ ඇස් දෙක මෙච්චර පින් කරලා ලැබිච්ච මේ කන් දෙක නාසය කොහොමද බුදුහාමුදුරනේ දුකක් වෙන්නේ කියලා ඇස් නැති කෙනෙකුට වැඩිය ඇස් තියෙන කෙනා වැඩියෙන් පව් කරනවා. මට හම්බුණා හොඳටම අන්ධ වෙච්ච ආම්දුරණක් දවසක්. මම එතකොට ගියා. බොහෝම ආශාවෙන් බලා ඉන්න පැවිදි වෙන්න. මේ ආම්දුරන්ගේ කන වැල අල්ලගෙන මම වැසිකිළියට ගිහිල්ලා. හන්දෑවේ 5ට 6ට විතර ඇති. වැසිකිළියට අරස කන වැල අල්ලගෙන කිව්වා මං කිව්වා ඔබ වහන්සේ හරි පිංවන්තයි ස්වාමීන් වහන්සේ මගේ මේ තරුණ ජීවිතයේ දක්ෂින දක්ෂින දේ මට රාගය පහළ වෙනවා නොබල ඉඳත් බෑ. ඒවත් උඩ තම තම පෙන්නනවා මාත් උඩ තම තම බලනවා අන්තිමට මම දන්නවා මට රාගෙ තුන බහරින්න මම පුදුමාකාර වෙහෙසක මම ඉන්නේ අනේ ඔබ වහන්සේගේ ඇස් දෙක නැති නිසා ඔබ වහන්සේ කොච්චර පිංවන්තද කියලා ආමුදුර <laughs> ගාලිනායලා කියනවා මහත්යෝ එහෙම නෑ ඇස් දෙක වැපෙන්නේ නැතුනට මාත් ඉන්නේ පරණ දැකපු රාගාසුරු කල්පනා කර කර තමයි කියන්නේ ඇස් දෙක නැති වුණත් මගේ ඇස් දෙක අඳ වුනේ මේ ළඟදී ඊට ඉස්සෙල්ලා දැකපු ටික තමයිලු කල්පනා කර කර ඒ පැත්තෙන් ලෝකේ බලන මිනිහෙකුට වැඩියෙන්ම රාගෙ වැగిරෙන්නේ වැඩියෙන්ම ද්වේෂ අරමුණ දකින්නේ අපි ඇහෙන් නිසා ඇහැ සංවර කරගත්තේ නැති මිනිහා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇහැ නිසා උපදින කෙලෙස් ප්‍රමාණය දන්නවනම් ඔය පින් කරගත්ත ඇහක් කියලා නෙමෙයි කියන්නේ මේ ඇහැ තියෙන මේ සත්‍ය දකින්නයි බුදුන් දකින්නයි ධර්මයේ දකින්නයි සංඝයා දකින්නයි නමුත් අපි කොච්චර වෙලා ගත කරන්නේ ওই බුදුන් දහම් සංගුණ දකින්නද එහෙම නැත්නම් ටෙලිවිෂන් බලන්නද පත්තර බලන්නද ප්‍රිය සම්භාෂණ වලට යන්නද කානිවල් වලට යන්නද ඒවා නොගියොත් අපිට මනුස්සකමක් නැහැ අපිට සමාජිකත්වයක් නැහැ ඒක නිසා අපි පන්සලටත් යනවා තමයි ඒ ගිහිල්ලත් බලන්නේ ওই ලස්සන තියෙන තොරණක් බලයි බුදු රැස් වීදනවා බලයි ඒ මොකෙන් හරි ඇහැපිනවන එක තමයි කරන්නේ එනිසා මෙච්චරම විචිත්‍ර ලෝකයක් මවාපානක ලෝකේ මේ ඇහෙන් ගොඩාක් කෙලෙස් උපදිනවා කියලා කිව්වොත් ඒක මන අච්ඡාත්වාදයක් වෙනවා භයානකම තියෙන ඊතර නෙවෙයි ඇත්තික වහගෙන සඳ කරගත්තත් කෙලෙස් උපදින එක නතර වෙන්නේ නැහැ. ඉන්ද්‍රි භාවනා සූත්‍රයේදී සරුවචනාංශයේ ඒ පාරසරිය බ්‍රාහ්මණයයි ගෝලියෙක් ඇවිල්ලා ආපිලා යහන ඕගොල්ලන්ගේ ශාසනයේත් මේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා කියලා. ඒමයි හාමුදුරනේ අපෙත් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. අපිට කියලා දෙන්න කැමති නැද්ද? එතකොට බුදුහාමුදුරුවෝ ඒ ඒ මනුස්සයා කියනවා අපි මේ මුල් ගුරුවරයා පාරසරි බ්‍රාහ්මණයා රූප දැකීමෙන් කෙලෙස් උපදිනවා කියලා රූප නොබලන්නේ කියලා කියනවා කියලා. ශබ්ද ඇහිීමෙන් කෙලෙස් උපදින නිසා ශබ්ද නාහන්නේ කියලා කියනවා. ගන්ධ රස පහස වැඳීම නිසා කෙලෙස් උපදින නිසායින් පුළුවන් තරම් වෙන් වෙන්න කියනවා කියනකොට ආනන්ද ආමතුරට ඇට බුදුහාමතුරු කියනවා. එහෙමනම් ආනන්ද ඉපදීමෙන්ම උප්පත්තියෙන්ම අන්ධ වෙච්ච මිනිස්සේ රහත් වෙලා තියෙන්නේ බෑ. උප්පත්තියම කන් ඇහෙන්නේ නැති කරහත් වෙලා ඉන්නipai. උපත්තියෙම අන්තභාග වෙලා ඇහ කන දිවනාසේ වැඩ කරන දින රහත් වෙලා තියෙනipai. එතකොට අර අර අර පාරසරි බ්‍රාහ්මණයේ ගෝලයා ඔලුව පාත් කරගෙන වැරද්ද බාර ගන්නවා ඇද්දක වහගෙන හිටියට කෙලස් නතර වීමක් වෙන්නේ නැහැ. අර හාමුදුරුවෝ කිව්වා වගේ ඇහ හොඳට තියෙන කාලේ පෙනිච්ච ටික නැවත නැවතත් හිත හිත ඉන්නවා. ඒකල සරුවචනසේ කියනවා කදාචි කරාචි ලෝකේ උප්පජ්ජති තථාගතෝ ලෝකේ. ආනන්ද ඊ타ත්ම කලාතුරකින් ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා. බුදු කෙනෙකුත් ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයක් කතා කරනවා. එතකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ සිකුර සිවුර සකස් කරගෙන දන ගහලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය භාවනාව අපිට කියලා දෙන්නේ. එතකොට බුදුරජාණන් කියනවා ඇහැට රූපයක් දකින්නකොට දකින්න වාරෙම සතිය පිටවන්නේ. මම මේ රූප දකින්නවා සද්ධාහනවා නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, පහස ලබනවා නෙවෙයි කියලා. කවුරු හරි ඕනම කෙනෙක් බලන්න රූපයක් දකින්නකොට මම දැන් රූපයක් දකින්නවා කියලා හිත ආවොත් කවදාකවත් රූපේ අභිරමණය කරන්න බෑ. අබිරමණය කරනවා නම් සතිය පිහිටවන්නත් බෑ. බොහොම ලේසියට අල්ලන්න පුළුවන් දෙයක්. කොච්චර ඉඳගෙන භාවනා කරත් ශක්මන හරහා ඉඳලා වැඩ හරහා හිත කය ඇහ පුරුදු කෙරුවේ නැත්තම් කවදාකවත් බලන රූපයක් බලනකොටම මේ බලනවා නැත්නම් මේ දකිනවා මේ අහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි පහස නෙවෙයි ඉඳගෙන නෙවෙයි ආනාපාන නෙවෙයි කියලා බලන බව දැනගන්න පමණ පවා විශාල අභියෝගයක්. යම් දවසක මෙහිම බලලා බලලා බල රූපයක් එනකොටම දකින්න හැදිලා ඒ රූපය එnde ඉස්සෙල්ලම ධක්මනේ හිටියා නැත්නම් රබ්දාහමෙන් හිටියා මම ගඳ බලමින් හිටියා එතනින් තමයි පටන් අර මේ රූපෙට ගියේ දැන් මේ රූපේ ඉවරුණාට පස්සේ කිසියම් න්‍යාය පත්‍රකින් නැතුව පූර්ව නිගමනයකින් තොරව හිත ටක් ගාලා වෙන එකට පයින්. මේ එකින් එකට මේ එක ඉන්ද්‍රියක ඉඳලා චක්කුන්ත්‍රයේ ඉඳලා වෙන ඉන්ද්‍රියකට පයින් හැටි රූප රූපක ඉඳලා සද්ද රූපයට පයින් හැටි බලාගෙන ඉන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට පිට කෙනෙක්ගේ වාගේ ඕනම කෙනෙකුට පුළුවන් වෙයි රූපේ බලබල ඉන්නකොට සද්දකට හිත පණින හැටි දකින්න. නමුත් සද්දකට පයින්නවා කියලා කියන්නේ රූපේ හිත නිරුද්ධ වුණා කියන එක දකින්න කාටවත් බෑ. සද්දක හටගන්ම කියලා කියන්නේ රූප බලමින් හිටපෙක නිරුද්ධ වෙච්ච එකයි. දැන් ආස්වාසය කියලා කියන්නේ ප්‍රස්වාසය නිරුද්ධ වීමයි. ප්‍රස්වාසය කියලා කියන්නේ ආස්වාසය නිරුද්ධ වීමයි. වම තියෙනවා කියලා කියන්නේ දකුණ ඉවරයි. දකුණ තියෙනවා කියන්නේ වම ඉවරයි. අපිට හැම දෙයකම ආරම්භය බලන්න ඒක ලේසි ඒක තරවතන්ද ප්‍රයෝගයෙන් පාවිච්චි කරන නිසා ආරම්භය බලන්න. බලලා මුලමදාක හොඳට බලනකොට වෙන්නේ මොකද්ද මේ හැම ආරම්භයක් කියන්නේම තව එක නිමා. මෙන්න මේ නිමා වෙන පැත්ත දිහා බැලුවොත්, ගෙවෙන පැත්ත දිහා බැලුවොත් සියලු අරමුණු අතර තියෙන නාම රූප වෙනස පටවියාපෝ තේජෝ වෙනස රූප ශබ්ද මේ වේදනා සංඥා සංඛාර වෙනස සියල්ලම ගෙවන් වෙලා එකම විශ්වගත සත්‍යයකට එකතු වෙනවා. මේකට කියනවා නිරෝධය මේ විදිහේ නිරුද්ධ වීම බැලීමට කියනවා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මේ Nirodha දකින්න නැතුව මේක ගෙවෙනකොටම ඊගාවෙක අල්ලන එකට බුදුරජාන්සේ පාවිච්චි කරන වචන තමයි භවනෙත්ති කියන වචනේ. භවනෙත්ති කියලා කියන්නේ මේ චිත්තක්ෂණේ භවයේ ඊගාව චිත්තක්ෂණේ නිරා යනවා. නිරා කියලා මේකේ අග දකින්න නැතුව ඊගාට එන එකේ තක් ගාලා ගැට ගැහෙනවා. ගැට ගැහිලා ඒක ඉවර වෙන්නේ ඉසලා ඊගාකට ගැට ගැහෙනවා. ගැට ගැහි ගැහි රේන්දයක් ගෙතෙන්නා වගේ රේන්දය හැම වෙලාවෙම පුඩුවක් ඉතුරු වෙනවනේ. ඒ පුඩුව ඊගායකට දානවා. ඊගායකට දාන ඉතින් ගැට ගහන ගැට ගහන පත්තය වේනවා. පත්තය වේනවා. ඕනේ හැඩයක් දාගෙන යන්න පුළුවන්. හැම වෙලාවෙම පුඩුවක් ඉතුරු වෙයි. භව නීත්‍යයක් ඉතුරු වෙයි. මේක පෙන්නකොට අපි කටුකුරුද සාංශිකේ නිදර්ශනයක් උන්වහන්සේ කෙනෙක් පෙන්නවා. ඔය සිංගර් මහාන මැෂිමේ උඩින් ඉදිකට්ටෙන් නූල පල්ලෙහාට යනකොට පල්ලෙය බොබින් එකේ තියෙන පැත්තේ කොක්ක වදින්න එපා. උඩින් එන ඉදිකට්ටේ නූල යනකොටම කොක්ක වදිනවා. උඩින් එනවා මේකෙන් කොක්ක වදිනවා උඩින් එනවා කොක්ක වදිනවා ඉතින් ලස්සන රිදි කැලි දෙක තුනක් එකට මැහිගෙන මැහිගෙන යනවා. උඩින් වදින නූල විතරයි අපට පේන්නේ. නමුත් යම් වෙලාවක බොබින් එකේ නියුල් ඉවර වෙච්ච ගමන් උඩින් වැදින කොක්ක වැදුනට මැස්මක් වදින්නේ නැහැ. මොකද යටපැත්තෙන් පුරු වැදිලා නැහැ. පේනවා නිකන් මැස්ම වැදුනා වගේ. නමුත් අතාරපු ගමන් රෙදි කැලේ ටික එකට එකතු වෙලා නැහැ. යටින් ඇවිල්ලා කොක්ක වැදිලා නැහැ. බොබින් එකේ නූල් නැහැ. ඉතින් විජහට අපි බොබින් එකේ නූල් දා ගන්න නැත්තම් මහල වැඩන්නේ. නමුත් රහතන් වහන්සේගේ මැෂින් එකේ බොබින් එකේ නූල් නැහැ. දාන්නෙත් නැහැ. උඩින් වැඩි වැඩි තියුණා නිකන් උන්වහන්සේ ජීවත් වෙනා වගේ හිටියට වැඩ කටයුතු කරාට කවදාකවත් ඒ භවනීත්‍ය ඊගායකට පටලවෙන්නේ. එතන එතන එතන එතන යනවා. ඒ නිසා කවදා හෝ යෝගාවචරයේක් මේ ලෝකේ ක්‍රියාවක් කියලා දෙයක් නැ මේකේ තියෙන ක්‍රියාවලියක් එකින් එකට එකින් එකට පටලවාගෙන යන ගමනක් තමයි මේ භවය කියලා ඇදිලා යන්නේ අන්නේ මේ එකක එක චිත්තක්ෂණයක ඉඳලා ඒ චිත්තක්ෂණයේ ඒ ක්‍රියාරාමුව ක්‍රියාදාමය ඊගායකට පටලැවෙන හැටි දැක ගන්න පුළුවන්කම තියෙන මේ භවනික්‍ය දැක ගන්න පුළුවන් නම් එතන තමයි මේ පටිච්චසමුපාදේ ද්වාදසාකාරයේ කැඩිල්ල එහෙම නැත්නම් මේ විදියට ගැට වැටෙන එක කිසිම දෙවැන්නෙක්ගේ සම්බන්ධතාවයකුත් නැහැ. දෙවැන්නෙකුට මේක කරලා දෙන්න ඕ නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සර්බලධාරී දෙවි කෙනෙක් මේක කරනවා නෙවෙයි. Taman ඉතාම ආශාවෙන් ඊගාව චිත්තක්ෂණය අල්ලගන්නේ වණ ගැට ගහ ගන්නවා වාගේ. ඒ අල්ලගන්නේ මොකද්ද දුකක්ම තමයි. එකින් එකට එකින් එකට දුකින් දුකට දුකෙන් දුකට පටලවාගෙන යෑමක්. මෙන්න මේක දිහා නතර කෙරුවේ නැතුණත් මේක වෙනකොට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේ පැවැත්ම යන හැටි. ඒක හරියට ආශ්වාසය ඉවර වෙනකොට ගෙවෙන කම්ම හොඳට බලන ඉඳලා ප්‍රශ්වාසයට යන්න පටන් අරගත්තොත් නැත්නම් ආශ්වාස මාරු වෙන හැටි ප්‍රශ්වාසයේ ගෙවෙන කම්ම බලන ඉඳලා ආශ්වාසයට යන හැටි බලන්න පටන් අරගත්තොත් මේ ආශ්වාසයේ ගෙවී යාම සහ ප්‍රශ්වාසයේ ගෙවී යාම හරීම ඉන්ද්‍රජාලයක්. මේ ගෙවෙනකොටම අර පැත්තෙන් පටන් ගන්න ගියා. කොහෙන් පටන් ගත්තද දන්නේ නැහැ. කවදා හරි මේ දෙක හරහා තියෙන පරාසය හිද්දස දැක ගන්න සුළු ආනාපානය කරනවා නම් ඉතින් හොඳටම භාවනාව වැඩෙන අවස්ථාව තමයි. හැම ආස්වාසයක්ම ඉවර වෙලා ප්‍රස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා මේකෙන් ගිහලා අරකට කොක්ක දාගන්න ඉස්සෙල්ලා මෙන්න මේ සංදිස්ථාන ඉතාමත් වැදගත් කියලා ආස්වාස් ප්‍රස්වාසයේ ගෙවන් කෙරතන බැලුවොත් ඒ යෝගාවචරයා කොච්චරක් අත්දැකීම් සහිත පුද්ගලෙක් වෙන්න ඕනද කියනවනම් භාවනා වැඩ පිළිවෙලක දවස් 7-8ක් හතරක් පහක් ගියාට පස්සේ තමයි බලන්න පුළුවන් ඉන්නේ මේ බලනවනම් එක හුස්ම රැලි දෙක තුන බලනකොට සම්පූර්ණ ආනාපානෙ ගෙවන්න පුළුවන් තරමට හිත තැම්පත් වෙනවා. සතිය කඩා ගන්නෙත් නැතුව සමාධිය කඩා ගන්නෙත් නැතුව. ඒක කරන්න බෑ හිතලා බොහෝ කල් ඇසුරු කරන්න ඕනේ. ඉස්සෙල්ලා මේ ආනාපානෙ ගෙවීම ප්‍රසවාසය ආශ්වාස ගෙවීම ප්‍රශ්වාස ගෙවීම විතරක් නෙමෙයි අඩු ගානේ සාමාන්‍ය ආශ්වාස ප්‍රශ්වාස ඇල්ලීමත් අමාරුයි. ඒක හොඳට හුරු කරගෙන මේ ආශ්වාසයේ එකින් එකට ගෙවන් වෙන හැටි ප්‍රශ්වාසයේ එකින් එකට එකින් එකට ගෙවන් වෙන හැටි දකිනවනම් මේක තමයි Nirodhe දකින්නවා කියලා කියන්නේ මේක තමයි Nirodhagaamini ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ මිනිස්සෙකුට ඒක හොඳට පුරුදු කරපු කෙනෙකුට රූපයෙන් ඉඳලා ශබ්දයකට මාරු වෙනකොට ශබ්දයෙන් ඉඳලා ගන්ධයට මාරු වෙනකොට ඒ හැමදේම ගෙවම් කරන හැටි. ණය ක්‍රමයට දැනගන්න. අන්වේ ක්‍රමයට දැනගන්න. එහෙම නැත්නම් තර්ක ක්‍රමයට දැනගන්න. මෙතනදී මේ අර රූපයෙන් ගිවං කරන හැටි දැනගෙන සූක්ෂම වූ රූප රූප සද්ද රූප දක්වා යනවා විතරක් නෙවෙයි. ඊට පස්සේ Tamanට ආශාවක් පහළ වෙලා ඒක ද්වේෂයක් බවට පත් වෙනකොට ආශාව සම්පූර්ණයෙන්ම ගෙවන් වෙලා තමයි ද්වේෂයක් එන්නේ. රාගය ඉවර වෙන්නම ඕනේ ද්වේෂයක් එන්න. එතකොට ද්වේෂයක් එනවයි කියනකොටම ඒ යෝගාචර ද්වේෂය ගැන පශ්චාත්තාප වීම වෙනවා සාමාන්‍ය වෙනවා. නමුත් මේ කියන්නේ රාගයේ නිවාමක්, රාගයේ නිරෝධයක්, රාගයේ ක්ෂය වීමක්, රාගයේ වැයවීමක් කියලා. ද්වේෂයේ පහළ වීම කියන්නේ රාගයේ පහළ ගවන් කිරීමක් කියලා දැනගන්න පුළුවන් නම් ද්වේෂය පහළ වෙනකොට යම්තා කනගාටු වෙනවද? ඒහා සමාන සතුටක් ඇති කරන්න පුළුවන් මට රාගය ගෙවුණයි කියලා. ඊට පස්සේ රාගයෙන් ඉඳලා ද්වේෂයෙන් ඉඳලා ආය රාගයක් එනවා. ඒකට අපිට ආය මතුවෙන රාගය ගැන හරියට කනගාටු වෙනවා. නමුත් සතුට වෙන්න කාරණාවක් තියෙනවා ද්වේෂය ගෙවිලා. විශේෂයෙන් මේ කොටස සත්‍යපට්ඨාන චිත්තානුපස්සනාවේ සඳහන් කරලා තියෙනවා එක හිතක තියෙන පුළුවන් දෙකේ එකයි. එක්ක රාගය එක්ක ද්වේෂය. එතන දැන් තියෙන රාගය කියලා දන්නවනම් ඒකේ තියෙන වටිනාකම තමයි ද්වේෂය නැති බව ඒකෙන් ඔප්පු වෙලා ඉවරයි. හැබැයි ඒකට රාගය තිනු කියලා තරහ වෙලා බෑ. රාගය කියන එක ධර්මානුකූලව බලන්න ඕනේ. ධර්මානුපස්සනාවෙන් බලන්න ඕනේ. රාගය තියෙනවා මම දන්නවා මේ විදිහට ඉඳුරන් කුපිත වෙලා තියෙනවා. රාග රාගරත් වෙලා තියෙනවා. නමුත් යටින උලෙන් ඉබේම කියනවා ද්වේෂය නෑ කියලා. ද්වේෂයක් ආවනම් පශ්චාත්තාප වෙනවා. එනකොට මයි ළඟ තියෙන ද්වේෂය කියලා සහතික කරනවනේ ඒක අනිවාර්යයෙන්ම සහතිකයක් දෙනවා. ඒ රාගෙ නෑ. මේ රාගය හරි ද්වේෂය හරි තියෙනවනේ නින්දත් නැහැ. මම මේ ළඟදී එක්කෙනෙකුට කතා කරුවට පස්සේ අනේ මනස ඇවිල්ලා ගියා. මේ කියලා පටලවාගත්තේ දන්නේ නැහැ ඉතින් මේ මතක තියාගෙන ඉඳ කැඩෙන්නත් එක මේ වැඩේ කිව්වේ නැත්නම් හරියන්නේ නැහැ. ආ කියා කියනවා ස්වාමීන් වහන්සේගේ බණක තිබුණලු මේ මං ගැන කියන්නේ. හොඳට නිදිමත වෙනකොට හිතට රාග අරමුණක් දාන්නේ කියලා. දාපු ගමන් නිදිමත කඩලා යනවා. මේක හරියටම හරි කිව්වා. මට නිදිමත වෙගෙන රාග නමුත් රෑ 30 රාගය ඇවිල්ලා දැන් රාගේ වළක්වා ගන්න බෑ කියලා. දැන් මම මොකද කරන්නේ කියලා. අපි ඔය අයියා කෙනෙකුටත් ওই වැඩේ වුණා ඌට මේ බීල වැඩි වෙලා මේ පිත්ත දකෝද නරක වෙලා කොහොම රසායන බේතක් දීලා තිබුණා මේක මඩිචි ඇටයක් විතර කන්න කියලා. මේකට අපේ පිටින් කාලා. හොඳටම පිස්සු තද වෙලා අපේ ගෙදරට ආවා. ඇවිල්ලා හයියෙන් කතා කරන උඩ බොමක නිවිච්ච මිනිහා. ඔයලා බලනකොට අර බෙහෙත් ඔක්කොම එකතරේ කාලා. බෙහෙතේ තියෙන මාත්‍රාවක් කියලා එකක්. බෙහෙතේ තියෙන ප්‍රමාණයට ගත්තේ නැත්නම් ජීවකයා කියලා තියෙනවා හැම විෂක්ම බෙහෙතක් හැම බෙහෙතක්ම විෂක් ප්‍රශ්නේ තියෙන මාත්‍රාවේ. මාත්‍රාව දන්නවනම් ඕන විෂකින් ඕන විෂක් බෙහෙතක් විදිහට පාවිච්චි කරනවා. හැම බෙහෙතක්ම විෂක් බව හොඳට මතක තියාගන්න. ස්පිතාලේ පොලිමේ ඉඳලා සල්ලි දීලා ගන්න විෂ. ඒක කමන්නේ නැහැ. ලෙඩ තනිප වෙනවනම් හොඳයි. නමුත් බේත් ටික ඔක්කොම එක සැරේ බොනවා. ඒ වෙනත්නම් බේත් නොබී අතාරිනවා. එතකොට බේසජ්ජ සමුට්ඨිත රෝගෝ කියලා බේතෙන් හටගත්ත ලෙඩක් වෙනවා මොනියා කාටවත් බේරන්න බෑ. ඒ වගේ නිදිමත එනකොට රාගෙ ටිකක් පාවිච්චි කරුවට ප්‍රශ්නයක් නෑ. නමුත් වැඩි මාත්‍රාවක් ගත්තොත් ඊට පස්සේ රාගේ ප්‍රශ්නයක් වෙනවා රැටිචි. නමුත් මේක මේක පරම සත්‍යයක්. එහෙම නැත්නම් හොඳටම රාගේ ද්වේෂය ආපු වෙලාවක අර නිදිමත සාන්ත වෙච්ච හිතක් දාන්න බලන්න. සංසන්දනාත්මකව දැම්මට පස්සේ අර අර තියෙන රාගේ රත් වෙන ගතිය, ද්වේෂෙන් දූෂිත වෙන ගතිය වෙනකොට අර සංසිඳන හිත එනකොට හිතෙනවා මේකත් හිතේම ගතියක් තමයි. දැන් නම් අවිසිලා තියෙන්නේ වෙනකොට විකල්පයක් වශයෙන් සංසුන් ගතියක් තියෙනවා කියලා මේ දෙක සංසන්දනය කරන්න පුළුවන්. මම මේ ඉර ඇඳගෙන ඉන්නේ මොකටද දන්නවද? යම් වෙලාවක යෝගාවචරයට සතිය වඩ아가න යන වෙලාවේදී සතියේ Nirodhe දකින්න පුළුවන්. සති නිරෝධ කියන්නේ අසතිය. මේකටත් නොසලී ඉන්න පුළුවන් නම් ඕක තමයි නිරෝධ සත්‍ය කියන්නේ. දැන් යෝගාවචරය පටන් අරගත්තේ සතිය වඩන්නනේ. මම පටන් ගන්නකොට මේකෙන් තමයි මේ වැඩමුළුව පටන් ගත්තේ. නමුත් සතිය කියලා කියන්නේ දුක්ඛ සත්‍ය බව උඹ දෙන්නේ දන්නෙත් නැහැ පිළිගන්න කැමතිත් නැහැ. සතියත් වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයටමයි සතියත් වැඩෙන්නේ දුකටමයි ඒකත් විපරිණාමයි ඒක දුක් දෙනවා ඒක අනාත්මයි ඒ නිසා සතියෙන් විමුක්තිය ලබන්න තියෙන එකම ක්‍රමය තමයි හොඳට සතිය වඩලා හැම වෙලාවෙම පවතින සතියක් බලලා හිත පිට යන හැම චිත්තක්ෂණයකම සතිය නිරුද්ධ වෙන බව මතක තියාගන්න. රසිත හිත පිට යන වෙලාවේ බලන්ද හිත පිට කියලා සද්දයක් ඇහෙන බව හැබෑව හැබැයි එතකොට එතකන් එතෙත් තිබිච්ච සතිය දැන් නිරුද්ධ වුණා. සතිය ගෙවුණා. ඡය වුණා. වැය වුණා. ඉතින් ඒකට පශ්චාත්තාප වෙනවනම් මේ නිරෝධ සත්‍යයට අකමැත්තක් පෙන්වනවා. බුදුරජාන් වහන්සේ කියනවා නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා පමාදේන කම්පතිටි සති බලං ප්‍රමාදයට වැටුනට අප්‍රමාද ගමනේ ගිහිල්ලා සද්දයක් ආන්න හිතවිලි ඇතිකරන ප්‍රමාදයට වැටුනට සතිය නිරුද්ධ වුණාට ඒක පිළිබඳව කම්පා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි සති බලය කියන්නේ. මෙතනදී පේනවා මේ නිරුද්ධ වීම බැලීමේදී කුසලයේ නිරුද්ධ වීමත් අකුසලයේ නිරුද්ධ වුණත් රූපේ නිරුද්ධ වුණත් නාමේ නිරුද්ධ වුණත් නිරෝධ වීමේ තියෙන විමුක්ති රසයක්. බුදුජානනාංශය සඳහන් කරන පහරාද සූත්‍රයේදී පහරාද අසුරේන්ද්‍ර සඳහන් කරන ස්වාමීන් වහන්සේ මම අධිපතිකම් කරන මහමෝධේ තියෙන ලකුණක් තමයි කොහෙන් රස ගාලා බැලුවත් ලුණු රහයි කියන ලෝණ රස. ඉතින් බුදුජානනාංශේ පහරාද අසුරේන්ද්‍ර කියනවා මමත් මමත් පහරාද මේ ධර්ම සාගරයේ අධිපතිකම දන්නවා කොහෙන් රස ගාලා බැලුවත් දහර විමුක්ති රසයි. විමුක්ති රසයේ තියෙන්නේ කොහෙද මේ ශ්‍රද්ධාව කියන එක නිරුද්ධ වෙලා යන වෙලාවේදී එන අපිට හිතට ඔලොවල කම් පහළලා ශ්‍රද්ධාව නැතුව හිත අවිශ්ලා යනවා ඒ වෙලාවේදී ශ්‍රද්ධාව ගිලි වුණා කියලා ඕනනම් අපිට පශ්චාත්තාප වෙන්න පුළුවන් ඕනනම් පශ්චාත්තාප නොවි වෙන්න ඉන්න පුළුවන් පශ්චාත්තාප නොවි සිටීමේදී විමුක්ති රසය මතුවෙනවා පශ්චාත්තාප වෙනකොට නීවරණයක් මතුවෙනවා ඊට පස්සේ අපිට වීරිය නැති වෙලා යනවා. වීරිය නැති වෙන ඔළුව කඩා වැටෙනවා, නිදිමත වෙනවා, ඉන්නවද නැද්ද දන්නේ නැති වෙනවා. අන්න ඒ වෙලාවේදී අපිට උන පශ්චාත්තාප වෙන්න පුළුවන්. එනතම් පශ්චාත්තාප නොවීම වීරිය බලය කියලා හිතා ගන්න පුළුවන්. එතකොට වීරිය නැති වේගන යනකොට හොඳ අවදියෙන් බලා ඉන්නවා පිටකෙනෙක් එකක් වගේ. කොහොමද මෙච්චර ලස්සන තිබුණ වීරිය නැති වෙලා හිත පාත්තට කඩා වැටෙනවා, නිදිමත වෙනවා. මේක දිහා නොසැලෙන මනසකින් බලන්න පුළුවන් නම් වීරිය කියන ගුණධර්මය තමයි මේ නිරුද්ධ වෙලා යන්නේ. ඡය වෙලා යන්නේ, වැය වෙලා යන්නේ ඒ විමුක්ති රසිතිය. මේ සති කියන ධර්මයේ අසතියට යනකොට සතිය නිරුද්ධ වෙනවා. ප්‍රමාදයට යනකොට අප්‍රමාදේ විරුද්ධ වෙනවා. මේ අප්‍රමාදයෙන් නොසලී සිටීමේ හැකියාවක් මනුෂ්‍ය හිතේ තියෙනවා. එනතම් ප්‍රමාදය මතුවීමේදී අප්‍රමාදේ නිරුද්ධ වෙනකොට ඒ Nirodhe දිහා බලලා මේ හොඳ ගුණ ධර්මයක Nirodhe දිහා බලලා නොසලී සිටන කොටත් ඇති වෙන්නේ එකම විමුක්ති රසයයි රාගයක් ඡේ වීගන ඇති වෙනකොට වැය වීගන යනකොට නිරුද්ධ වීගන ඇති වෙන විමුක්ති රසයත් සතිය නිරුද්ධ වෙනකොට ඇති විමුක්ති රසයත් විමුක්තියමයි මේතෙන්ද එන්න මෙතෙන්ද එන්න කොච්චරනම් ශ්‍රද්ධාව තියෙන්න ඕනද කියලා හිතන්න කොච්චරනම් වීර්යය තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරනම් සතිය තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරනම් සමාධිය තියෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරනම් ප්‍රඥාව තියෙන්න ඕනද? ඒ වගේම කොච්චර බුදුබණ අහලා තියෙන්න ඕනද කියලා හිතන්න. අපි හිතාන ඉන්නේ නීවරණන් දුරු කළ යුතුයි. සද්ධා විරිය සති සමාධි වැඩි යුතුයි කියලා. මොකද මේ දෙකම ධර්ම. නීවරණත් ඇතිව නැති යන සුළුයි. සද්ධා විරිය සති සමාධි ආදී ප්‍රශ්න ඉන්ද්‍රිය ධර්ම බල ධර්මත් ඇතිව නැති යන සුළුයි මේ ධර්ම කොයි එකෙත් Nirodhe බැලුවොත් විමුක්ති රසය මතුවේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට කෙල කෝටි වාර ගණක් හම්බ වෙනවා එක අරමුණින් අරමුණට පයින්නකොට ඉස්සල අරමුණේ Nirodhe දැකලා කනගාටු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් නිට්ටතෝම විමුක්ති රසය ලබතයි. එන මේ විපරිණාමය දැකලා වෙනස් වීම දැකලා ඒක දුකක් කරගන්නව වෙනුවට පිට කෙනෙක් බලන්න වගේ අනුන්ගේ දෙයක් දිහා බලන්න වගේ මම නෙවෙයි හැඟීමෙන් බලන්න වගේ බලනකොට මේකේ තියෙන අනාත්ම ස්වરૂපය එන්නේ යණ්ඩයි යන එක එන එකට සතුට වෙනවා වගේම යන එකට සතුට වෙන්න පුරුදු වුණොත් ඔය ඊටාම ගැඹුරුයි කියන ওই නිවන එහෙම නැත්නම් අමාරුයි කියන නිවන ලේස වශයෙන් චිත්තක්ෂණ වශයෙන් චිත්තක්ෂණ මාත්‍ර වශයෙන් හැම වෙලාවෙම බුද්ධ විදින්න පුළුවන් හැබැයි කලාව දන්න කෙනාට මේ අපපටිපත්‍ය අවිද්‍යාව පැත්තකට දාලා දන්නවා කියලා හිතාන ඉන්න නිවන නෙවෙයි නිවන කියන්නේ මේ දේවල් වල ගෙවි යෑම. දේවල් වල ක්ෂය වී යෑම. දේවල් වල වැය වී යන කියන කයානුපසන, වයානුපසන, නිරෝධානුපසන කියන. පසේරම වැටෙන්නේ අනාත්ම ධර්ම. ගැඹුරුම කොටසට. ඉතින් ඒ නිසා භාවනාදී උගෝ දෙනෙක් වැටෙන්නේ මොකද මේ සමාධිය ඒකාකාරීව පැවැත්විය යුතුයි මම ඒකටයි මහන්සි වෙන්නේ කියන කෙනාට මේ සාමාන්‍ය කාම ලෝකේ ඉන්න කෙනාටත් වැඩි දුකක් එන්න පටන් ගන්නවා. මොකද ඒක නিত্য සුඛ සුබ ධර්මයක් බවට පත් කරගන්න හදනවා. මේක කොහෙන් ආපු ඇබ්බැහියක්ද කියන්න බෑ. මේක මම හිතන්නේ පූර්ව බුද්ධ සමයේ ශ්‍රේෂ්ඨය සම්මත මිනිස්සු යම් යම් මේ සමාධි තත්ත්ව දැකලා තිනවා ඒකට පූජා සත්කාර කරලා තිනවා බොහෝම උසස් කළ සලකලා තින නිසා ඒ අන්ධකාර මතේ තාමත් ගෙනලා තිනවා භාවනා කියන්නේ සමාධිය සමාධිය තියෙනවා හොඳයි සමාධිය නැති වෙනකොට වහ කරනවා වහ කරන්නේ සියදී නැස ගන්න අපි මෙහෙදිම කෙරුවා එක රිට්‍රීට් එකක් එහෙම නැත්නම් මේ භාවනා වැඩපිළිවෙලක් ඒකදී ඔය අසජී සූත්‍රය කියන සූත්‍රය අපි ඉස්සරහින් තියාගත්තා. ඒකෙදී අස්සජී ස්වාමීන් වහන්සේ කොයි අස්සජීද කියලා නෑ නම සඳහන් වෙන අස්සජී කියලා හොඳට ධ්‍යාන භාවනා කරපු කෙනෙක්. ඒ ශාන්සෙ දුකක් කරදරයක් කනකාටුවක් ආපු වෙලාවේදී ධ්‍යානෙට හිත දාලා ඒකෙන් මඟ අරිනවා. ඉතින් ඒ නිසා ශාන්සෙට ඒක ලොකු ශාන්තිදායකයි. බොහොම ලොකු තානායමක් වෙලා තිබුණා. අන්තිමට ඒ ශාන්සෙ මරණාසන්න මොහොතට එවිලා මේක දිගින් දිගට පාවිච්චි කරා පාවිච්චි කරගෙන යනකොට අන්තිමට මේ ධ්‍යාන ශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා. දුක වැඩි වෙනවා කායික වේදනා වැඩි වෙනවා ඒක ගෙවම් කරන්න තියාගෙන ඉන්න සමාධිය අඩු වෙනවා මේ සංස හරි වික්ෂෝපයක් එන්න පටන් අරගත්තා අමලියකදී කරදරයකදී හදිසියකදී තියාගෙන මේ සමාධිය හදිසිය නියම අමලිය කරදර එනකොට නැහැ දැන් දැනගත්ත මරණ මොහොත මත් වෙන්නේ ඊටාමත්ව වික්ෂිප්තව කියලා. මේ හාමුදුර කෙනෙක් දිහන් ලැබුව කෙනෙක්. හරියට විශ්ෝප වෙලා ළඟ ඉන්න උපස්ථායකට කතාලා කිව්වා සරුවඥාන්ස ළඟට ගිහිල්ලා ඔබ වෙනුවෙන් තුන් සැරයක් වන්දපන් මං වෙනුවෙන් තුන් සැරයක් වන්දලා කියපන් අස්සජී තාමත්ම අසරණ තත්ත්වයටපත් වෙලා ඉන්නවයි කියලා මරණාසන්නව ඉන්නවයි කියලා සාමාන්‍ය මේ පණිවිඩ ගිය හැම වෙලාවෙදීම සරුවඥාන්සේ වඩින්නේ නැහැ මොකද මෙතන සුවිශේෂී සිද්ධියක් අනුව අස්සජී ස්වාමීන් වහන්සේගේ මරණ මංචකේ කාට සරුවඥාන්සේ වඩිනවා වඩනකොට මේ සෝනේ ඇඳෙන් නැගිටින්න උත්සාහ කරන සරුවචනාංශයට වඳින්න බෑ. ඒ තරම්ම ආරාන්තිකයි. ඒ තරම්ම වේදනමත්යි. සරුවචනාංශය අහනවා අස්සජී මොකද හිත විපිලිසර වෙලාද? එහෙමයි ස්වාමීන් වහන්සේ ගණ්ඩම දෙයක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ මට ඉස්සර තිබුණ සමාධියක් මට මොන වේදනාවක්වත් මොන චිත්ත පීඩාවක්වත් මොන පශ්චාත්තාවයක්වත් මම සමාධියට දාපු ගමන් හිත සන්තුෂ්ත වෙනවා. පිළියම් කරගන්න සුව වෙනවා. ඊට පස්සේ මට ඒකට මුහුණ දෙන්න පුළුවන්. මම ස්වාමීන් වහන්සේ දැන් මම තව පොඩ්ඩකින් මැරෙනවා. මට මොනම සමාධියක්වත් නැහැ. මේ සමාධිය නැති නිසා මට මැරෙන්න වෙන්නේ වික්ෂිප්ත හිතකින් අනේ මගේ මාන ජීවිතය අනේ මම මේ ගත කර බෞද්ධ ජීවිතය ගැන මට සම්පූර්ණ පශ්චාත්තාපය. ඒතර බුදුහාමුදුරහනවා අස්සජී මේ අනිකුත් සමනබ්‍රාහකමන යෝගේ උඹත් හිතනද මේ සාසනයේ සාරය සමාධියයි කියලා. කියලා නිකන් හොල්ලලා අතාරිනවා අස්සේ ශාංශ මේ මරණාසන්න වෙලා ඉන්නේ. ඒගොල්ලෝ උඹට සීලය ගැන සැක තියනවාද කියලා. ඒක අස්සේ ශාංශ කියනවා ස්වාමීන් කොච්චර වේදනාවක් තිබුණත් කොච්චර සමාධිය නැතුණා සීලය කැඩලා නැහැ කියලා. අස්සජි මතක තියාගනින්. මේ සමාධිය ඇති වෙන්න මූල හේතුව තමයි සීලය. සීලය කැඩලා නැත්නම් ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන්. සමාධියට වඩා බොහෝ බරපතල දෙයක් තමයි සීලය කියන්නේ නිසා සීලය කැඩලා නැති එක ගැන සතුටු වෙනවා. ඒ සතුට හරහා තමයි සමාධිය එන්නේ. රෙඩිමේඩ් සමාධිය ඕනේ නැහැ. සමාධිය හදන්න ඕනේ අමුද්‍රව්‍ය තියෙනවා නම් ඕන වෙලාවක හදන්න පුළුවන්. කියලා වෙල ඒ ටික විස්තර කරනකොට මේ ස්වාමීන් වහන්සේට කල්පනා වෙනවා මෙච්චර බරපතල වේදනාවක් හිටියත් මම ඇතින් සීලෙ කැඩිලා නැහැ. සතිය සතියක් මට නැහැ. හොරකමක් වෙලා නැහැ. කාමීත්‍යාචාරයක් කරන්නේ නැහැ. බොරු කේලම් හිස් වචන පරසවචන නැහැ. මත් පැම්බීලා නැහැ. වැරදි ජීන් රටාට ගිහිල්ලා නැහැ. මේකෙන් ඇතිවෙච්ච සතුට මත බුදුරජාණන් වහන්සේ කියනවා මේ ප්‍රමෝදය මත මම සමාධිය ඉන්නේ කිව්වට පස්සේ මරණ චිත්තක්ෂණයේදීම බුදුමාකාර පිළිච්ච ගතිකට ඇවිල්ලා පිටුවම් පාන. රහත් වෙලා පිටුවම් පාන. පැහැදිලිවම කියනවා මේ භාවනා ජීවිතයේ හරය සාරය වශයෙන් සමාධිය හුඟ දෙනෙක් ගන්නවා. නමුත් ඒක ගත්තොත් ඒක පිළිහිච්ච දවසේ වහ කණ්ඩ හිතෙනවා. පිළිෙන්නේ හොඳටම තක්කමුක් වෙලාව. එනිසා ඒකත් අනිකුත් ඉන්දිය ධර්ම වගේම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේකේ Taman ළඟ හොඳට සමාධිය තිබිලා සමාධිය කැඩෙන වෙලාවේදී සමාධිය සුන්නද්දූලි වෙන වෙලාවේදී සමාධිය නන්නත්තර වෙන වෙලාවේදී ඒක දිහා නොසැලෙන මනසකින් අකම්පිත මනසකින් බලහින්න පුළුවන් නම් එයා තමයි සමාධි ශක්තිය විදත් පුද්ගලයා. සමාධියට අධිපතිකම් කරන කෙනා. මේකෙදි තියෙන එකම බණයි. මොකද්ද? සමාධිය ගෙවෙනකොට Nirodhe බලන්න. ඡය වීම බලන්න. වැය වීම බලන්න. පුළුවන්ද? තුවාලයක් සනීප වෙනකොට තුවාලය දිහා බලා ඉන්නවා වගේ තිබුණු සමාධිය ගෙවෙන වෙලාවේදී තිබුණු සතිය ගෙවෙන වෙලාවේ තිබුණු ප්‍රඥාව ගෙවෙන වෙලාවේදී තිබුණු සද්ධාව ගෙවෙන වෙලාවේදී තිබුණ වීරිය ගෙවෙන වෙලාවේදී හැම තැනකදීම අකම්පිත මනසක් වඩණ්ඩයි මේ සත් අෂ්ටාංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සලා තියෙන සත්‍ය ස්වෝධි මේ පාක්ෂික ධර්ම තියෙන බොජ්ජංගවල අන්තිමටම ඇති කරලා දීලා තියෙන උපේක්ඛා සම්බොජ්ජංග. මොසල්ලේ මනසක් හදා ගන්නවා. ශ්‍රද්ධාව තිබුණත් නැතත් එකමයි. වීර්යය තිබුණත් නැතත් එකමයි. සතිය තිබුණත් නැතත් එකමයි. සමාධිය තිබුණත් නැතත් එකමයි. ප්‍රඥා තිබුණත් නැතත් එකමයි. සීරම ඇවිල්ලා යන ධර්ම. මේව ඇති කරගත්ත යෝගාවචරය මේ රාගය දුරු කළා, ද්වේෂය දුරු කළා, මොහය දුරු කළා, නීවරණ දුරු කරලා ගත්තේ ඒ දේ වෙනුවට ගත්තේ සිවිරිය සති සමාධි ප්‍රඥා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. මෙව්වත් අනිත්‍යයි. මෙව්වත් දුක පිණිස හිටිනවා. ඒ නිසා මෙව්වගේ ක්ෂය වෙන වෙලාවේදී සතිමත් මේ අකම්පිත මන සති නෙමෙයිද කියන්නේ. අකම්පිත මනසක් ගන්න පුළුවන් නම් එතනත් විමුක්ති රසය තියෙනවා. ඒ විමුක්ති රසය ඉන්නේ ක්ෂය වීම හරහා, වැය වීම හරහා, නිරෝධ වීම හරහා. ඒක නිසා හැම සද්දුක ඇති කිරීමට හේතු වෙන පංචස්කන්ධයේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ සෑම දෙයක්ම සද්ධා විජේ සති සමාධි ප්‍රඥා වගේම මෙව ඇතිවීම දිහා බලන්න සුභ මංගල වශයෙන් ditta මංගල සුත මංගල මුත මංගල වශයෙන් පුරුදු කරන මේ අපේ මේ ජීවිතයේ බුදුහාමුදුරුවෝ පෙන්වන පැත්තෙන් පිටිපැත්තෙන් ගිහිල්ලා බැලුවොත් මේ ඇති වෙන හැම දෙයක්ම වැය වෙනවා මේ වැයවීමේ තියෙන Nirodha සත්‍යය වැයවීම නොසැලෙන මනසකින් බලන්න පුළුවන් නිරෝධ සත්‍ය දකින්නවනම් එමන්ච කොයි වෙලාවෙත් අදාළ අවශ්‍ය විමුක්තිය ලබන. හටගන්ම බලන ආශාව ඇති වුණොත් හැමදාම බැඳෙන. හැමදාම මානසික අසහන. හැමදාම චිත්ත පීඩා. හැමදාම පච්චත්තාප. හැමදාම හිත කම්පල චංචල ගති කරනවා. මොකද මතුවෙනවා දකින්නකොට හිත සිලිලාරයක් ඇති කරනවා. ආශාවක් ඇති කරනවා. බැඳීමක් ඇති කරනවා. වැය වෙන දිහා බලනකොට විමුක්තියක් ඇති කරනවා. නිරෝධයක් ඇති කරනවා. ක්ෂය වීමක් ඇති කරනවා. වැය වීමක් ඇති කරනවා. මෙන්න මේ දෘෂ්ටි කෝණය නැත්නම් මේ මිච්ඡා දිට්ඨිය ඉඳලා සම්මා දිට්ඨියට දානවා කියන එක කෝවේ දාලා මකලා හදලම වගේ වැඩක්. මිච්ඡා මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව දුරු කරලා ඒ වෙනුවට සම්මා පටිපත්‍ය අවිද්‍යාව එනවයි කියනකොට ඒ මනුස්සයා තුළ මෙතෙක් ගినాව රුචි අරුචිකන් ටික සේරම පෞරුසත්ව ලක්ෂණ ටික සේරම නැවත සලකා බලන්න වෙනවා. එදාට විතරයි මේ මනසට සම්මා සංකල්පයක් හරියට එළියට එන්නේ. සම්මා දිට්ඨිය ආවොත් විතරයි මනා යහ කල්පනාවක් ඔළුවට එන්නේ. මිච්ඡා දිට්ඨිය තියෙන තාක්කල් තියෙන සේරම කල්පනා මිච්ඡා සංකල්පනා ඒ නිසා බටහිරින් එන හැම දෙයක්ම මිච්ඡා සංකල්පයක්. සුද්ධ මිච්ඡා සංකල්පයක් කතා දෙකක් නෑ හැම කෙනා මිත්‍යා දෘෂ්ටියි. නමුත් අපි බටහිර දිහා බලන්නේ මොන්න තරම් ආසාවෙන්ද අපි කවදද අපේ රට ඒ බටහිර තාලෙට දියුණු කරන්නේ අපි කවදද මේක මේ විදිහේ යටිතල පහසුකම් හදලා දෙන්නේ අපි කවදද මේ විදිහට මේ sannivedana ක්‍රම ඇති කරන්නේ අපි කොහොමද මේ රට දියුණු කරන්නේ කියලා කට දිව දික් කරගෙන මුහුද දිහා බලා ඉන්නවා නැවෙන් කැමෙන්නක මිච්ඡර මේ ලස්සන වටිනා සාර ධර්මයක් තියෙන පොළවේ රටට තරම් නොවෙන බටහිරට දිග දික් කරගෙන ඉන්නවයි කියලා කියන හොඳට මතක තියාගන්න බටහිරේ සුද්ධ මිච්ඡාදිත්‍යයක් තියෙනවා. ඒ මිච්ඡාදිත්‍යයෙන් කවදාකවත් සම්මා සංකල්පයක් එන්න බෑ. මිච්ඡා සංකල්පමයි. මේ ඡාපේ දරුවන්ට අපි මේ බටහිර රට ඉගෙන ගන්නවා බටහිර සංස්කෘතිය උගන්වනවා කියලා කියමු මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ජීවිතමයි වැටෙන්නේ. ඒක පිළිබඳව දන්නවනම් අපි මේ ලස්සන පිරිච්ච නැති නිර්මල වූ භූමියක ඉඳගෙන ඒ භූමියේ වටිනාකම දන්නේ නැතුව අර කාමේ පිටිපස්සෙම ගිහිල්ලා කාමාශාව වැඩිම සඳහා හදාගත්ත මේ පද්ධතියක වැඩ කරන මේ දේවල් දිහා බලනොයි කියන එක මේ අද මේ අවුරුදු 300ක් අතරත් ඇති වෙච්ච මානව විශ්‍යාතයේ ප්‍රශ්නය. මොහො ਸਰවඥාන්ත ඉන්න කාලෙත් මේ ප්‍රශ්නේ මෙහෙම තමයි. මනුස්සයට කොහේ හරි කමන්නේ කාමයේ තියෙනවනම් මොන මල දාන්නේ දීලා හරි කමන්නේ එතෙන් යනවා. එදත් තිබුණ තන්ත්‍ර විද්‍යාව කියලා එකක්. ඒගොල්ල කරන්නේ පුළුවන් තරම් කාමයේ හරහා විමුක්තිය හොයන්න හදනවා. ඒක හරි ජනප්‍රියයි. මේකෙත් තියෙන ඉච්චරයි. ඉතින් මෙවැනි මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවක් තියේදී මේක යහ දැක්මකින් දැකලා මේකේ තියෙන වස මේකේ තියෙන චපල ගතිය මේකේ තියෙන විපිරියාස ගතිය දැකගෙන අපිට මේ 2600ක් පැරණි මේ ඉතිහාසයෙන් ඇවිල්ලා තියෙන මේ දේ මේකේ තියෙන මේ ආස්වාසය පාසා ප්‍රසවාසය පාසා සද්ධාව පාසා හැම දෙයකම නිරුද්ධ වීම දකින්න පුළුවන් නොසලී ඉන්න පුළුවන් මේක මම වඩා ගන්න ඕනේ ලෙඩ වෙනකන් ඉන්න එපා වයසට යනකන් ඉන්න එපා මරණයට යනකන් ඉන්න එපා පුළුවන් තරම් බද්දර යවන වයසදී කලු කෙස්ටිදී ජීවනයේ ඔදේ තියේදී අපි මේ පොඩි උන්ට PhD එකක් කරන් දෙන්නා වගේ. පොඩියෙකුට උපාධියක් කරන් දෙන්නා වගේ මේ සතිය පොඩ්ඩක් උගන්නන්න උත්සාහ කරනවා. ඉතින් උගන ගන්න මහයි උන් දැනගෙන තියෙන්න ඉපයි. ওই විශ්වවිද්‍යාලේ එක පරයක් දන්නවද කියලා බලන්න. ඉස්කෝලේ ඉන්න එක ගුරුවරයෙක් දන්නවද බලන්න. ඒක දෙමාපියෙක් දන්නවද බලන්න. ඉතින් කක්කොට්ටා කියනවලු දරුවන්ට කෙලින් ඵලයව දරුවනේ කෙලින් ඵලයව කියලා ඒක යන්නේ අරහට. ඉතින් එවැනි බණක් අද කියවෙන්නේ. වැද්දෝ කියනවලු දරුවන්ට අනේ දරුවනේ ශිෂ්ටාචාර වෙල්ලයි කියලා මහේකා වැද්දා. එහෙව් මිච්ඡාදිට්ටි ලෝකෙක ඉඳගෙන අද ඉන්නවා පින්වත් මේ වයසක නාකි අම්මලා දැනගන්න ඕනේ. පියවරුත් නැත්තම් නාකියෝ දැනගන්න ඕනේ. මේක හොයන තරුණ පිරිසක් ඉන්නේ. කොහෙන් ආවද කියන්න මන් දන්න බ්‍රහ්ම ලෝකෙන් ආවද දන්නෙත් නෑ. දිවි ලෝකෙන් ආවද දන්නෙත් නෑ. උන්ට තේරෙන. මේ අපේ අම්මලා දාස්සලා පොට වරද්දගෙන කියලා. මේකෙන් වැඩියෙන්ම පෙළෙන්නේ කෙල්ලෝ ටික. උන්ට මේ අදහස් ප්‍රකාශ කරගන්න විදියක් නැහැ. උන් ඔක්කොම අර අම්මලා තාත්තලාගේ මති මතාන්තරට යට කරලා උන් හිර කරලා. කොල්ලෝ නම් ඉතින් ඔය පණගෙන යනවනේ. කඩ වැට කඩලු කඩාගෙන කොල්ලෝ සෑහෙන ගාණක් අද ඉන්නවා. මේ අම්මලා තාත්තලාට පොට වැරදිලා බව හොඳටම දන්න. උන්ට කියන්න විදියක් නැහැ. අපි ඉපදිලා තියෙන්නේ අන්නේ යුගයේදී මේ බුද්ධ ජාතියෙන් පස්සේ ගිහිල්ලා තියෙන අවුරුදු 55ක් මේ 55 ඇතුළතම මුළු ලෝකෙම වෙනස් වුණේ බුද්ධ학ම වෙනස් වුණේ මේ සතිය කියන චෛතසිකේ නිසා. ඒකෙන් විතරයි සතිය නැති වුණත් නොසලී සිටින්න ඕනේ කියන බණ කියවෙන්නේ. වෙන කිසිම තැනක කවම දාකවත් කිසිම කෙනෙක්ගේ කටකින් මේ Nirodhe ගැන වචනේ කතා කරන්නේත් නෑ. Nirodhe තුල විමුක්තියක් තියෙනවා කියන්නේත් නෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ කෙලෙස් Nirodhe කියලා. කෙලෙස් Nirodhe නෙවෙයි ධර්ම කොයි එකක් Nirodhe. ඒක ජීවන රටාවක් කරගත්තොත්, ඒක විනෝදාංශයක් කරගත්තොත්, ඒ අනුව හැසිරෙන්න පටන් අරගත්තොත් ඒකට කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව. මේ භාවනා වැඩමුළුවේදී නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව උගන්වන්නේ නෑ. නමුත් නිබ්බාන ගාමිනී කියන්නේ Nirodhe දැකීමයි කියන එක පෙන්ලා දෙන්නයි හදන්නේ. ඒ Nirodhe දැකීමට ආසන්නෙම උදව් කරන නොසැලෙන මනසයිසිකේ තමයි සතිය කියන්නේ. මිනිසා සතු සරුවචනන්තේ සතිපට්ඨානේ බොහෝමත්ම ශ්‍රේෂ්ඨ කරලා කතා කරලා තියෙනවා. මේක දසක් කිලෝ ඔය නවසීලන්තේ රිට්‍රීට් එකක් කරා ඒකට පොඩි හාමුදුර කෙනෙක් ඇවිල්ලා හිටියා ඔය ලංකාවේ බොහොම ප්‍රසිද්ධ පිරිවෙනකින්. අනේ බොහොම ගෞරවයෙන් මේ තවත් 10 වාඩි වුණා. වාඩිලා ඉවර වෙන දවසේ හාමුදුරුවෝ කතාවක් කරලා අනේ මේ ධම්මජීව හාමුදුරුවෝ මෙහෙට වැඩලා මේ සතිපට්ඨානෙ මෙච්චර කියලා දෙනකන් අපි පිරුවාණා පොත් වහන්සේටයි ජාතික ජාතක පොත් වහන්සේට තමයි පොත් වහන්සේ කී කිය හිටියේ අද ඉඳලා මම ඊට පස්සේ සතිපට්ඨානටත් පොත් වහන්සේ කියලා කියන්නම් කිව්වා. අපි සතිපට්ඨාන පොත් වහන්සේ නෑ. ඒක නිකන් සතිපට්ඨානේ විතරයි. ජාතක පොත් වහන්සේ ඉන්නවා. පිරිත් පොත් වහන්සේ ඉන්නවා. ඒ තරම්ම ඉව වටිනවා මේ සතිපට්ඨානේ බල්ලට ගිහිල්ලා. මේක හරි පැත්තට හරවලා දෙනකොට අපි ළඟ තියෙන පැරණි මතිමතාන්තර මලකඩ කඩලා යන්න වෙනවා. ඉතින් ඒකට ලෑස්ති ඉතාමත් සුළු පිරිසක්. ඒ සුළු පිරිස අතර සෑහෙන කොටසක් තරුණ තරුණියෝ වීම මෙතන නම් ඉන්නේ වැඩි හරියන්නේ නැහැ. ඒක නෙවෙයි මම කියන්නේ ලෝකේ පැත්තෙන් බලන තරුණ තරුණයන් ඉඳීම ලොකු ජයග්‍රහණයක්. ඒ මොකද හේතුව මේ නාකියෝ පොට වරද්දා ගත්තට තරුණියෝ සමහරක් පොට වරද්දගෙන නැහැ. මම අප්පුඩි ගහලා කතා කරලා කියනවා මේ පිරිසට බය වෙන්න එපා. තව ඉස්සරහට එන්නේ ඒ හරි පාර දන්න මිනිසුන්ට එන ලෝකයක්. පාර වරද්දාගත්ත 99ක් පිරිස පාලන බලය අතට අරගෙන ආර්ථික බලය අතට අරගෙන සමාජික බලය අතට අරගෙන ඊට මෙට වැනෙව්වට මතක තියාගන්න කොච්චර කෙලෙස් බලවත් වුණත් සත්‍ය ඉදිරිපිට කෙලෙස් දන ගන්න. බුදුරජාණන්සේ කියලා තිනවා කුසලය අනිවාර්යයෙන්ම අකුසලට වඩා බලවත් කියලා. මේ හුඟ දෙනෙක් බෞද්ධයෝ අදහන්නේ අකුසලයි. වැරදිච්චව ගැන පශ්චාත්තාපය. වෙච්ච බව ගැන කල්පනා කරගෙන ඉන්නවා මිසක්කා මේකට පශ්චාත්තාප නොවීමේ හැකියාවක් තියෙනවා මේකයි නිරෝධය දැකීම මේකයි විමුක්තිය කියන එක ඒකට හිතනවා මෛත්‍රී බුදුහමතුරාණකම් පහළ වෙන්න ඕනේ අපි දසපාරමිතා පෙරණකම් ඉන්න ඕනේ අපිට මේ ත්‍රි හේතුක පරිසප්පටිසන්තිය ලැබෙනකම් ඉන්න ඕනේ කියලා මේ වෙන වෙන දේක තියෙන නොසලී හැකියාව කම්පා නොවීමේ හැකියාව කියන එක සහජයෙන් උපංකම් බව දන්නේ මොකද කට්ටිය ඔක්කොම කම්පා වෙන නිසා අපිත් කම්පා වුණේ නැත්තම් මොකද මොකද එහෙම කෙනෙකුට කවදාකවත් මේ කුණු වෙච්ච ලෝකේ විමුක්තියක් ලබන්න බෑ. එනිසා මෙහෙදී අපි කරන්නේ මේ දවස් 7ක් 8ක් ඉඳලා සියලු දේම අයින් කර ගන්න පුළුවන් මූලික චෛසිකයක් වශයෙන් සියලු දේ හරහා දැක ගන්න පුළුවන් මූලික චෛසිකයක් වශයෙන් සියලු දේ විනිවිදින් දකින්න පුළුවන් මූලික චෛසිකයක් වශයෙන් සතිය ඇති කරලා ඒකත් ගෙවෙන හැටි බලලා නොසැලීම ඇති කරගත්තා නම් ඒක නිකන් හරියට ඔක්කොම අයින් කරලා ආනාපානය අරගෙන ආනාපානය ගෙවෙන හැටි බලලා ඒකෙත් නොසැලෙන මනසක් අනිමිත්ත එහෙම නැත්නම් අරමුණක් නැති ඒක හොඳයි අරමුණ තියනට වෙයි. ඔබ හොඳටම සතිය වඩලා සතියේ තියෙනවනම් හොඳයි. නැත්නම් ඒත් හොඳයි. මෙන්න මේ මනසට ආපු දවසේ මනුස්සයා මොකාට වශලෙන්නේ. ඉතින් මේකෙදි ගොඩක් කලකට මම කියන කතාවක් තමයි මිනිස්සෙක් කියලා හාමුදුරන්ට ආරාධනාවක් කරලු බන්සලේ හාමුදුරනේ අපේ ගෙදර දානයක් දෙන්න තියෙනවා. දහනමක් විතර වඩම්මලා දානයක් දෙන්නේ තිනවා. දහනමක් වඩිනවා ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි කිව්වා. නොවැඩියත් හොඳයි කිව්වා. නොවැඩියත් වැඩියත් හොඳයි කිව්වා. එච්චර තමයි කියන්න තියෙන්නේ. සතියරත් කියන්න තියෙන එච්චර උඹ ඉන්නවනම් හොඳයි. නැත්තම් හොඳයි. නොවැඩියොත් වැඩියත් හොඳයි කියලා කියන එකයි. එදාට ගෙදර ගිහිල්ලා මම ඊගාට මොකද කරන්නේ කියන ප්‍රශ්නේ අහන්න වෙන එකක් නෑ ඔයගොල්ලන්ට. දැන් ඔක්කොමලා කට අරගෙන බලන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් හිටින්නලා කමටහන් සුද්ධ කරන්නේ නෑ ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ කියලා. හොඳට සතිය වඩලා ඒක කැඩෙන හැටි බලන්නේ. හරියට ආනබන්නේ වඩලා ආනබන්නේ ගෙවෙනකම් බලනවා. මෙතනද නොසලී ඉන්න පුළුවන් නම් ඔගොල්ලෝ සක්මනේ සතුටු වෙනවා. ඒ සක්මනේ කොච්චර දෝ සතිය කැඩුණා. එදිනදා ජීවිතේ ඊටත් වැඩිය සතුටු වෙනවා. මොකද එදිනදා ජීවිතේ ඊටත් සතිය කැඩුණා. වරින් වර පරියන්කත් කරන්නේ. සතිය වඩනවා සක්මනේදී කැඩෙන්නදලා ගන්න හැටි බලන්න. එදිනදා වැඩවල කැඩෙන්න හැටි බලනවා කැඩෙනකොට නොසලී ඉන්න පුළුවන්. අනේ නොසලී ඉන්නකොට කිරි ගහක් වැටෙනවනම් විමුක්ති ගහක් වැටෙනවනම් මතක තියාගන්න ඔන්න පාරේ වැටිලා. නැති වෙනකොට අඬාව ගන්න පටන් අර ගන්නවා නම් ඉතින් මාර පාක්ෂිකයි කියලා හිතා ගන්න. අශප්පුරුෂ වෙලයි කියලා හිතා ගන්න. තමන් නොමගට වැටලා ඉන්නවා කියලා හිතාගෙන මේ බුද්ධ ශාසනයේ තියෙන පශ්චාත්තාප වෙන්න නෙමෙයි. පශ්චාත්තාප වීම මාර පාක්ෂික. ඒක නීවරණයක්. බුදුරජාණන්සේ කියන්නේ සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස බික්කුණෝ උත්තරින් අපටි විජ්ජන්තස් මන්නේ සියල්ලෙම හොඳ පැත්ත බලපල්ලා සුභේ පරමක් පරමාර්ථ කරන බලපං නිවන් දකින්න තෙක් ඕකටයි මෛත්‍රිය කියන්නේ. තමන් කරපු හොඳ පැත්ත විතරක් බලන්න. නරක බැන්න කතා කරන්න එපා. මේකෙන් බල බල ඉන්නකොට මේකත් අතහැරලා දාලා නිවන් දක් ගන්න පුළුවන්. අද බෞද්ධ කොච්චරක්වත් නිකට allele තියෙන චහරි ශෞර්ත්‍ය කුණු පංචස්කන්ධේ අනිච්චන් දුක්ඛං අනත්තං කිය කිය ඉන්නවා. කිසිම තැනක සතුටු මූණක් එහෙම නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ මූණ වගේ පිරිච්ච ගතියක් කොහොක්වත් නැහැ. ඔගොල්ලෝ ඕනේ කෝවිලකට යන්න ඕනේ පල්ලියකට යන්න ඕනේ පූජනීය ස්ථානට යනකොට යක්කුයි පෙරේතයෝයි මිනිවලු කටෝයි නයි එල්ලගෙන විරිත්තගෙන ඉන්නේ වාතියේ. බලන්න බුදු පිළිමයක් ළඟට ගිහලා කොච්චර ලස්සනට ඉන්නවද දුක්ඛ සත්‍ය ගැන කතා කරලා අපි බුදුහාමුදුරු කියන. ඒව දැනකට වටිනවද මූණ අට කරගෙන යන්න? වටින්නේ. වටින්නේ බුදුහාමුදුරු කාට යනකොට සන්තෝෂෙන් යන්න. අපි මනුස්සාත්ම භාවයක් ලැබුවා බුද්ධෝත්පාද කාලයක් ලැබුවා ඇහ කන දිවනාසය අපිට පිහිටි අපිට කල්යාණ මිත්‍රෝ ඉන්නවා අපි බණත් අහනවා අපිට සත්පුරුෂ සංසේවනේ තියෙනවා ඔయితත් වැඩිය මොන මල උලව්වද ඉල්ලන්නේ ඔය හතම හම්බෙලා තිනවා තවත් ඇතත් හම්බෙලා තිනවා හෙන්දුව නැහැ කික අඬන එක තමයි කතාව සත්‍ය වඩන මනුස්සයර කවදාකවත් නැහැ එහෙම දෙයක් එයා නිතරම කල්පනා කරනවා අපි බුදුනේ බුද්ධෝත්පාද කාලේ අපිට මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා අපිට ඇහ කන දිවනාසේ සෑහෙන අංග පුලාවක් සහිතව තියෙනවා. බණත් ඇහෙනවා. කල්යාණ මිත්‍රොත් ඉන්නවා. පැවිදි වෙන්න ඕන නම් පැවිදි වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේක තමයි පෙරපින් කරපු දෙය. මේ ඔක්කොමත් තියෙද්දි තාමත් මේ කාමේ පිටිපස්සේ වැටලා ඉන්නවනම් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නිසා ඇත්ත නැත්ත වශයෙන් සලකගෙන නැත්ත ඇත්ත වශයෙන් සලකගත්ත මනුෂ්‍යර කවදාකවත් ඇත්තට කිට්ටු වෙන්න බෑ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරංනාති ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සාරේ අසාරේ වශයෙන් යම් කිසි කෙනෙක් දකිනවනම් අසාරේ සාරේ වශයෙන් දකිනවනම් එයට කවදාකවත් සාරේ විමුක්තිය කිට්ටු කරන්නවත් බෑ මොකද එයාගේ මිච්ඡා සංකල්පය නිසා. මේ අපි නිට්ටරෝම මේ අවිද්‍යාවේ දෙතාවර පැත්ත දැනගෙන <clears throat> නිතර සුතමේ ඥානෙ සාකච්ඡා ඥානෙ මේ නොදන්නා දේවල් ඉගෙන ගන්න පැත්තක් තියෙනවනේ 150. අනිත් දේ තමයි මේ දන්නවයි කියලා හිතාන ඉන්න වැරද්ද භාවනාව හරහා පතරම් කැලක් ගිහිල්ලා උරගලේ ගහලා අතුල්ලලා බලනවා වගේ නිතරම කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් කල්යාණ ධර්ම ඇසුරෙන් සුද්ධ කරන සුද්ධ කරන යනකොට හැම ගෙවි යෑමක් කරාම හැම ධර්මතාවක ගෙවීමක් නාම රූප ධර්ම වල පිංපව් වල ගෙවීමක් කරාම විමුක්ති රසය තියෙනවා. ඒක මේ එක්කෙනෙක්ගෙන් හොරකම් කරන්න පුළුවන් ශක්තියක් මුළු විශ්වයේම නැහැ. ඒ වගේ මේ එක්කෙනෙකුට දෙන්න පුළුවන් ශක්තියක් කාට ඇත්තෙත් නැහැ. ඒක ඕ දැනටමත් තියෙනවා. ඒ වගේම උඹට දෙනවා උඹට නොදෙනවා කියන අධිකාරී ශක්තියකුත් ලෝකේ නැහැ. එනිසා මේ හැම කෙනෙක්ම බුදු වීමේ ශක්තිය ඇති කෙනෙක්. මනුස්සකම තියෙන නිසා අධිෂ්ඨාන කරගන්න ඕනේ මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදීම එහෙනම් මේ අපි මේ ගත කරන මේ ජීවිතයේදීම ඔය බුදුපසේ බුදුමහරතන් වහන්සේලා වශයෙන් බුද්ධත්වයට පත්වීමක් ගැන අපි කතා කරන්නේ අපිටත් මේ ජීවිතයේදීම ඒ ආර්යතුමන් වහන්සේලාට පත්වෙච්ච බුද්ධත්වය ශ්‍රාවක බෝධි පච්චේක බෝධිව සම්මා සම්බුද්ධත්වයේ හරහා ඉතින් අපිට දැන් ඉතුරුලා තියෙන ශ්‍රාවක බෝධියනේ ඒ හරහා මේ ජීවිතයේ මේ අවිද්‍යාව කපලා ළඟා වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු සියලු දෙනාට මේ ජීවී වෙන්න පුළුවන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් මම ඊයේත් මතක් කරපු විදිහට මේක අපේ ධර්ම දේශනා මාලාවේ කෝටිකාම සූත්‍රයේ අවසාන අවසානාංකයේ වශයෙන් මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා හෙට දවසේ අනිද්දා උදේ වරුවේ දිගටම මේ භාවනා වැඩමුළුව යනවා. නමුත් ධර්ම දේශනාවේ නිමාවත් හෙට දවස මම මේ ගත කරන්නේ නැති නිසා මේ වෙලාව චිරු දිනාගෙම මතක් කිරීම සඳහා ප්‍රකාශයක් වී මම මේ කරන්නේ අදත් කමඨාන් සුද්ධ කරනකොට කීප දිනක් ඇව්වා කොහොමද ස්වාමින් වහන්සේ මේ ඉස්සරහට කරගෙන යන්නේ ඉස්සරහට කරගෙන යන තියෙන්නේ මේ යන වැඩපිළිවෙලම තමයි ඔය කර්මස්ථානෙමයි කර්මස්ථානේ හැකිතා කැසුරු කිරීමෙන් නැත්නම් වෙන මොන කරදර තියෙද්දිත් ඒ හරහා අරමුණ දැකීමෙන් තමයි ඔය ගත්ත ගැම්ම දියුණු කරන්න තියෙන්නේ. ඒක නිසා මේ දවස් හත භාවනා කරලා ලැබපොදී කරදරයක් කරගන්න එපා. ඉස්සරහට යන්න ගැම්මක් කරගන්න. එහෙම නැත්නම් පහසුවක් කරගන්න අයියෝ ඊගාට මොකද කරන්නේ කියලා ප්‍රශ්නකින් මේක මේ අන්ධකාර කරගන්න. අන්ධකාර කරන්න නෙවෙයි මේ ගත කෙරුවේ ආවට වැඩි විශ්වාසකින් ඒ දේ කරගෙන යන්න ලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. හොඳයි ඇත්තටම අපි මේ යන්නේ මම හිතන්නේ 18 වෙනි නැත්නම් 19 වෙනි රිට්‍රීට් එක වෙන්න ඇති. ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ 3 වෙනිදා පටන් ගත්ත එක ඉදිරියටත් ඒ වගේ දිගින් දිගට යන්න බලාපොරොත්තු වෙනවා. ආයිති මේ වෙනකොට අපේ නීති කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ පොවල් ගත වෙන්නේ අසනීප වෙලා ඒ වගේම මේ හිටපු අපේ ලොකු ලියන මාත්‍යා ඒත් අසනීප වෙලා දෙන්නටම තියෙන මේ කකුලේ තුවාලයක් ඒ දිවැඩිය රෝගේ නිසා ඒක පොද්දල් වෙලා තියෙන්නේ ඉතින් සීල දෙනා මේ වෙලාවේදී මුදිතාවෙන් ඒ වගේම අනුමೋದනා ශීර්ෂයෙන් ඉන්න වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරමු ඒවා අපි එනකන් ඒ පාරවල් හදලා දීලා තිබ්බ මුල්ලිච්චේ ලොකු ස්වාමීන් වහන්සේට නැත්නම් මේ වෙනකන් කරපු හැම රිට්‍රීට් එකදීම ඒ පාසුකම් සම්බලදීපේ ලොකු ලියන මහත්යතුළු ඒ ශිළු බෙදානට අපි මේ කුසලයේ අත්පත් වීමෙන් ඒකට චිත්ත ශක්තියක් බවටපත් වේවා. තවදුරටත් ඒ සුවේ ලබාගෙන මේ ශාසනික කටයුතු වලට අපිට උරදීලායේදී කටයුතු කරන ශක්තිය ධෛර්ය බලය ලැබේවා. මේ රිට්‍රීට් එකේදී පළවෙනි වතාවට අපි මේට සම්බන්ධ නැති මේ දින මාතෘ ඒ වෙලාවට පුහුණු කළා තමයි කරගෙන ගියේ. මේ මාත්‍යත් හිටියා, අපි විජයවර්ධන මාත්‍යත් හිටියා, ජෝතිපාල මාත්‍යත් හිටියා. මේ මාත්‍ය ආවිත් අතර 16 වෙනිදා අපි ට්‍රිට්ටිට පටන් ගත්තේ 15 වෙනිදා. ඒගොල්ලෝ ඒ අතරම මේ මේ තුන් දෙනාම භාවනා කරා. මම දැක්ක භාවනා නෙමෙයි කිලින් කටින් ඉඳගෙන වැඩ කරේ කියලා. මම අපි ලොකුලීන මහත්තයට ඉන්නකම් බැන්නා මෙච්චර ගැඩුවට භාවනා කරන්නයි කියලා මට තේරෙනවා ඒක ලේසි නෑ කියන එක. ඒ වැඩ ඔක්කොම කරන ගමන් භාවනාවට යෙදෙන්න අමාරුයි. ඉතින් මම අන්තිම වෙනකම් බැන බැන හිටියා ඊට මාත්‍යට මේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න බං කියලා. බැරිම දේ කිරුවේ ඊන මාත්‍ය අන්තිමට පොයේ දවසට සිල්ලර ගත්ත එක විතරයි. ඒකටවත් ස්පාසාවක් නෑ මොකද මේ මෙතන 100ක් හමාරක් සෙනගෙනකොට දාන සකස් කරනවා ඒ ටෙලිෆෝන් වලට උත්තර දෙනවා මුදල් ගන්න දෙනුයි ඒවම කරන එක පිළිබඳව බලනකොට මම දැන් රිටිට් මේ භාවනා වැඩමුළු දෙනකොට මම පල්ලෙහාමයි ලැබුම් ගන්නෙ එතකොට මට පේනවා මේකේ තියෙන රාජකාරී. ඉස්සෙල්ලා මම ඔක සත පහකට ගණන් ගන්න පල්ලෙහා කියන වැඩ මොකද ගිහියන්ගේ වැඩනේ ඌව මොකද්ද කියාගෙන තමයි හිටියේ. ඉස්සර ඔය මේ පල්ලෙහා ඉන්න බල්ලෙක් උඩහට යන්න දෙන්නෙත් නෑ බල්ලෝ හපල එලවන. උඩින් බල්ලේ පල්ලෙහාට આવොත් ඒ බල්ලට හපල එලවන. අපි දෙගොල්ලක් හිටියේ. පූසෙක්වත් පල්ලෙහා ඉන්න එකේ උඩට යන්න දෙන්නේ. උඩින් පූස හපල එලවන. දැන් උඩින් බල්ලෝ පල්ලෙහාට යනවා බල්ලා ඉන්න බල්ලෝ උඩට යනවා දැන් මොකද්ද කටයුත්තක් වේගෙන යනවා. ඉතින් ඒක නිසා මේ මේක නිකන් පිම්මක් පැනනා වගේ මේ මේ රිට්‍රීට් එක. මොකද අර කැට ගලත් හැම පටන් ගන්න දවස් ගානකට ඉස්සෙල්ලා හැමදාම ලොකුචා ලීන මහත්තයා මට කතා කරගෙන කොහොමද ස්වාමීන් වහන්සේ මහත්තයා නිවාඩු යන්න හදනවා කියලා රාජපක්ෂ මහත්තයා. ඉතින් මට ඇහෙන්නේ මේ අර වෙදකම් කරන දොස්තර නිවාඩු යනවා වෙන්නේ කියලා නෑ දොස්තර නිවාඩු කතාවක් නෙවෙයි. මේ මේක කරන්නේ කොහොමද? ඉතින් මං කිව්වා ඔලේන මාත්‍යෝ අපි මේ පෙරහැරේ බොහොම පුංචි අන්දංකාරයෝ මේක දිග සාසනික පෙරහැරක් යන්නේ මම යනවනම් යනවා ඒක පිළිබඳව ආයේ අපිට හිතන්න දෙයක් නැහැ ඒ සාසනික වැඩක් නම් කරණියව කරනවා බය වෙන්න එපයි කියන්නේ ඉතින් අද එන්නේ අහවල් දායකයා මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කොහොමද මේවා කරගන්නේ කියලා හරියට සම්බන්ධ වෙලා කටයුතු කරනවා එනිසා ඇත්තටම ඔය රාජපක්ෂ මෑණි වගේම අපේ කතා කරපු ඇත්ත වගේම විශාල පිරිසක් සම්බන්ධ නැහැ හැබැයි ඒක එක්කෙනෙකුටවත් මම හිතන්නේ බරක් කියලා. ඒ ඉතින් අර යන ගමනට වෙච්ච වැඩක්. ඉතින් අපි මම මේ වචන පාවිච්චි කරන්න මේ වෙලාවදී අපි මේ සියලු දෙනාට මේ රෝගී තත්ත්වයන් වලින් නැත්තඳ සුවේ ප්‍රාර්ථනා වේවා. ඒ වගේම අද ආරංචියක් අවබෝධ ජනවාරි පළවෙනිදා දාන දින ඒ උදේ කුරුපාරච්චි මහත්තයාගේ අම්ම නැතුණයි කියලා ඒ ආදාන කටයුතු ඉදා කෙරෙනවා. ඉතින් මේ විදිහට මේ නිසන්නවනේ වැඩවලට නානා ආකාරයෙන් සම්බන්ධ වෙච්ච ඒ සියලු සෑම දෙයක්ම මම හිතනවා අපේ නිස්සන්නවනේ ප්‍රතිපදාවට නිස්සන්නවනේ මූලික තේමාවට සරල සමාන්තර කිට්ටුවෙන් යන වැඩක් කරන්න කියලා. ඒ නිසා අපිට කැත නැතුව යැත්තන්ට ආරාධනා කරන්න පුළුවන් ඉන්නා තැනකට ඇවිල්ලා මේ කුසලයේ දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා ආගෙන ප්‍රාර්ථනා. ඒ වගේම අපේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ සංසාරේ පුරාවට යම් තාක් ඥාති වෙච්ච පිරිසක් ඉන්නවනම් ඉතින් මේ ටිකම තමයි ඉතින් මම හිතන්නේ සංසාරේම ඥාති වෙන්නත් ඇත්තේ ඉතින් ක්‍රමනේ ඇවිදයිද යන්නේ ඉතින් කොහොම හරි වේවා මේ භවයේ විතරක් නෙමෙයි පෙර භවයක හෝ අපිත් එක්ක එකට ගමන් කරපු යම් ඥාති පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනා මෙතන හිටියානම් යම් ආකාරයක සාදු කියලා පින් අනුමෝදන් වෙනවද ඒ සියලු දෙනාටම අපි ඉල්ලා සිටිමු අපි කිරුවේ හොඳ වැඩක් ඉදිරියටත් අපි මේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩේ දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් අපි ඉදිරියට කරන වැඩවලට අනුග්‍රහ කරත්වා කියලා අපි සාදු කරනවා. අපිත් මේ ඥාති පිරිසක් අතහැරලා වස්තු පිරිසක් අතහැරලා මේ තියෙන සාමාන්‍ය පහසුකම් වල යපුණේ ප්‍රධාන වශයෙන් මේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ පිළිසයි රාග දෝෂ මොහොඳුරු කිරීම පිළිසයි ඉතින් ඒ නිසා මේ ආකාරයට දැස් කර ගන්න සීල කුසල් අපිට ඒක සඳහා එඩියක් වේවා, ජවයක් වේවා, වීරියක් වේවා. දිගින් දිගටම අපිට මේ අපේ ශික්ෂා ධර්ම දියුණු කරමින් මේ ජීවිතයේදී මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනය ඇතුළතදීම ලබා ගන්න පුළුවන් ওই උත්කෘෂ්ඨ තත්වයටම යන්න අපාපටත් මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. මේ ප්‍රාර්ථනාවෙන් අපි ඊතාවචාචාදී ගාථා සජ්ජායනා කිරීමේ මේ ධර්ම දේශනාව සහ ධර්ම දේශනාවලියේ නිමාව සටහන් කරනවා. අපි මුදිතා ශීර්ෂයෙන් ඒ වගේම අනුමೋದනා ශීර්ෂයෙන් ශීරු දිනායකතුව රැස් කරලා දෙපින් ඔක්කොම සීපත් කරලා ගාථා සජ්ජායනා කිරීමෙන් අද පින් පැමිණීමේ කටයුත්ත නිමාව පටලවා ගන්නවා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා දිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි වාල සමාදමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි වාල සමාදමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා සාදු සාදු සාදු